දෙන්න ඕනේ කියලා කුසල් හිත් උපදිනවා. හරිද? සියලු සත්වයන් මරණව වෙනුවට මෛත්‍රිය කරන්න ඕනේ කියලාන මෛත්‍රී සාගර කුසල් සිත් උපදිනවා. අන්න ඒ විදිහට පින්නත් මේක තේරුම් කරන්න මම මෙන්න මෙහෙම කියන්නම්. මේ අත් අපි හිතමුකෝ අපි එක තැනක් ලකුණු කරගන්නවා නැත්නම් කබාදින තරගයක් කියන්නේ. හරිද? දැන් කබාදින තරගෙක කඹේ හරියටම මැදින් තියලා අර සතු ලණුවකින් බැඳලා ඉරක් ගහලා දැන් දෙපැත්තට අදිනවා. ඒක පැත්තක් කුසල පැත්ත අනිත් පැත්ත අකුසල පැත්ත. දැන් ඉස්සෙල්ලා අපි කරේ තියාන් හිටියේ කොතනද? බිඳුවේ තියාන් හිටියා. හරි මැද තැන තියාන් හිටියා. හරිද? හැබැයි මැද තැන තියාන් ඉද්දී අකුසලයේ පැත්තේ බලය සුට්ටක් හරි වැඩි වුණොත් මොකද වෙන්නේ? ආයෙ පැත්තට යනවා. දැන් කරගන්න හදන්නේ කුසලයේ පැත්තට කඹේ ඇදගෙන තියාගන්නයි මේ හදන්නේ. හරිද? දැන් කුසලයේ පැත්තට ඇදගෙන ඉන්නවා. අපි දැන් අඩියක් එකමාරක් විතර මේ පැත්තට කඹේ ඇදගෙන ඉන්නවා දැන්. ඉන්නකොට ඔන්න අකුසලයක් ඉස්මතු වෙනවා. දැන් ඕම් අඩියක් විතර මෙහාට යනවා. තාම අපි ඉන්නේ කොහෙද? කුසල් පැත්තට අකුසල පැත්තද? ආ කුසල් පැත්තේ. අධික මෛත්‍රියක් මං හදාගෙන දැම්මට තරහ යාගෙන ඇවිල්ලා තරහින්ද මෛත්‍රිය අඩු වෙලා මිසක් තරහ ලොකු වෙලා නැහැ. මෛත්‍රිය අඩු වෙලා මිසක් තරහ තරහ කියන එක මාව යට කරන් ගිහින් නැහැ. හැබැයි අර අර කෙනා අර වැරදි කරපු නිසා එයා ගැන තිබ්බ මෛත්‍රිය අඩු වෙලා. මං තාම ඉන්නේ තරහ පැත්තේ නෙවෙයි මෛත්‍රිය පැත්තේමයි. එහෙනම් අන්න එහෙම ටිකක් මේ පැත්තට තල්ලු කරගෙන වාසය කරන එක වටිනවද නැද්ද? ආන් ඒ වගේ තමයි කුසල උත්පාද කියලා කියන්නේ. අර කිව්ව ඔක්කොම අකුසලයන් වලට ප්‍රතිවිරුද්ධ කුසලයන් 44ම ওই ධර්මය තුල තියෙනවා. හරිද? එහෙනම් එන්න ඒ කුසලයන් ටික අරගෙන ඒ කුසලයන් වර්ධනය වෙන විදිහට වැඩ කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය වෙනකොට සම්මා දිට්ඨිය. මිත්‍යා සංකල්ප වෙනකොට සම්මා සංකල්ප. හරිද? හිංසාව වෙනකොට අවිහිංසාව. හරිද? ක්‍රෝධය වෙනුවට අක්‍රෝධය. ඒ විදිහට අර තද ගතිය වෙනුවට මොළොක් ගතිය. වැරදි ප්‍රඥාව වෙනුවට නිවැරදි ප්‍රඥාව. දෘෂ්ටි දැඩිව පරාමර්ශණය කරගෙන වාසය කිරීම වෙනුවට ඒවයින් බැහැර වීම. ඔය විදිහට අන්න කුසලය වර්ධනය කරගන්න කියලා බුදුදහම වාසේ දේශනා කරනවා. හරිද? එතකොට ඒ කුසලය වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදයට කියනවා චිත්තඋත්පාද පරයය කියලා. හරිද? එතකොට දැන් අපි මේ වෙනකන් පුහුණු කරපු මේ අවිහිංසාවම තමයි ඒ හිංසාවට උඩට එන්න දෙන්නේ නැතුව හැඟීමක් විදිහට දැන් සකස් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන මෙනෙහි කිරීම ටික කරන්න ඕනේ. භාවනාව කියන්නේ ඒකයි. හරිද? Taman දැනගෙනම මාව වැඩියෙන්ම යට කරගෙන ගියේ රාගය නම් මාව වැඩියෙන්ම යට කරගෙන ගිහිල්ලා මට කරදරය කරලා තියෙන රාගය නම් ඒ තැනත් මොකද කරන්න ඕනේ? නේද? අන් අය කාමයේ වර්ධව හැසිරුණ දෙයින් මම එහෙම කරන්නේ නැහැ කියලා හිතියට හිත හැලෙනවා නම් අමාරු නම් එයා මොකද කරන්නේ? ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීම අසුබේ වඩනවා. අසුබේ වඩ වඩ වඩ වඩ වඩ වඩ මොකද කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ? නේද? මස් පුරාක් මෙතනින් ගිහලා තිබ්බහම මොකද වෙන්නේ කියලා සටහන් සකස් කරගන්නවා. හ්ම්. අන්නේ විදිහට අර අවිද්‍යාව නැති කරගන්න කටයුතු කරනවා. ඒ විදිහට ක්‍රමානුකූලව මොකද කරන්නේ? Tamange කුසලය එන්නෙන් එන්නෙන් එන්නෙන් අන්න හිතේ කුසලය උපදින විදිහට සකස් කරන්නේ කොහොමද බලන්න. එහෙම සකස් කරපෙන්නාට මොකද්ද වෙන්නේ කියලා බලන්න පින්වත්නි. වෙනදාට එයා පාරේ ඇවිදගෙන ගියා. යනකොට එක එක අරමුණු හම්බුණා. හම්බෙනකොට එයාගේ සිතේ ඇතිවෙච්ච සිතුවිලි වලට ප්‍රතිවිරුද්ධ සිතුවිලි තමයි දැන් ඇති වෙන්නේ. හ්ම් වෙනදාට දැන් මේ බලන්න තුවාලයක් තිබ්බොත් තමයි පින්වත්නි කකුලේ තුවාලයක් තියෙනවා එතනින් යනකොට ගහක් තිබිලා වැදුනොත් ඉතින් රිදෙනවා. නේද? ගොඩාක් වෙලා යනකම් රිදෙනවා. හැබැයි තුවාලේ හොඳ වෙලා යද්දි වැදුනොත් නේද? එහෙම අර වගේ පෑරි පෑරි රිදෙන්නේ නැහැ. ඒ වගේ දැන් මේ සම්පූර්ණ චින්තන විපර්යාසයක් මේ වෙලා තියෙන්නේ. වෙනදාට තරහ ගිය තැන්වල මෙයාට දැන් තරහ යන්නේ නැහැ. මෙයාට ඒ වුණාට මෛත්‍රිය උපදිනවා. ඔය වෙනකොට පින්නන්නේ අනිත් අය Tamanට කොහොමද ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගන්නවා. දැන් ඔයාට තරහ යන්නෙම නෑ මේ ඉස්සර වගේ නෙවෙයිනේ. <laughs> නේද? දැන් ඔයාට තරහ යන්නෙම නෑනේ. ඈ දැන් මේ ධර්මයමනේ කතා කරන්න පොඩ්ඩක් තාම. දැන් හරියට මේ එක එක අනිත්‍යයට දෙන්න පටන් අරන්නේ. ඒ විදිහට තමන්ගේ ජීවිතය වෙනස් වෙනවා පින්නත්. මේ මොකද ආරම්භණය මෙන්න මේ වගේ මේ මේ චින්තනය වෙනස් වෙනවා මේ බලන්න. චින්තනය වෙනස් වෙනකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උදාහරණකින් දේශනා කළා තියෙනවා දන් දීම පිළිබඳව. පින්නත් බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම ඉතා සරල උදාහරණ වලින් අපිට මහා පුදුම විදිහට පැහැදිලි කරා. දැන් කෙනෙක්ගේ චින්තනය වෙනස් වෙන්න ඉස්සෙල්ලා එයා පුළුවන් තරම් බලන්නේ මොකක්ද අර අධික ලෝභයෙන් මෙහෙට කරන් මෙහෙට කරන් තියාගන්න. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ජීවිතය ගැන හිතන්න ඕන විදිහ. මේක ගිනි ගන්න ගයක් වගේ. හරිද? අපි හිතමුකෝ මේ අපේ ගේ ගිනි ගත්තා කියලා. අපේ ගේ ගිනි ගත්තකොට ගිනි ගන්නවා දකින්නකොට දැන් හැම පැත්තෙම විනාශ වෙනවනේ. එතකොට අපි මොකද කරන්නේ? අර ගෙට කොහොම හරි ඉඳ තියන තැනකින් පැනලා පුළුවන් පුළුවන් මොන හරි බේර ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් බේරගෙන මොකක් හරි මේසයක් බේරගත්තා කියන්නේ දැන් එයාට ජීවිතේටම කියලා ඉතුරු වෙන්නේ මොකද්ද මේක විතරයි පුටුවක් බේරගත්තා කියන්නකො පුටුව විතරයි නේද ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය ගැන හිතන්න කියලා මේක ගින්නක් මේක දැවෙනවා හැම වෙලේම පිච්චෙන ගියක් මොනවෙන්ද මේක පිච්චෙන්නේ හැම වෙලේම ජරා ව්‍යාධි මරණ හරිද ඇත්තද නැත්ද බලන්න මේක දරාවටපත් වෙනවා හැම වෙලෙම. ඒ කියන්නේ වයසට යනවා. මේකට ලෙඩ හැදෙනවා. මේක මැරෙනවා. නේද? එතකොට ජරා ව්‍යාධි මරණ වලින් හැම වෙලේම ගිනිගනිමින් තියෙන මේ ගේට අපි මොකද කරන්නේ? මේ ගේ ඇතුළට තමයි බඩු බිහිදා ගන්න. <laughs> ගිනි ගන්න ගෙට තමයි බඩු දාගන්නේ. නේද? මේ දේත් මට මේක මගේ මේක මගේ තින්නතර ඔක්කුව මේක මගේ දේ මේ දේ මේ දේ මේ දේ කියලා. එතකොට ගිනි ගන්නකට බඩු දා ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් ළඟ තියෙන දෙයක් කාට හරි දෙන්න. තමන් ළඟ තියෙන දේ කාට හරි දුන්නොත් ඒකට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා ඒක අර ගිනි ගන්නගේ මොන හරි බේරගත්ත දේ කියලා. හරි? ඒ කියන්නේ තමන් යමක් දන් දුන්නොත් කියනවා අර ජරා ව්‍යාධි මරණ කියන ගිනි ගන්නගේ ඇතුලේ මොන හරි ඉඩේ තරම් බේරගත්තා කියලා. ඔන්න සංකල්පෙට කෙනෙක් ආවොත් පින්නත් ඕක දැනෙන්න පටන් ගත්තොත් තමයි. අන්න මොකද්ද ඉපදිලා තියෙන්නේ? කුසලයක් කුසලයක් ඉපදිලා. චින්තනය වෙනස් වෙලා. දැන් වෙන සිතුවිලියක් වෙලා. දැන් හොරකම් කරලා ගනේද? අනුන්ගේ දේවල් අරගෙන ගිනි ගන්න එකට දාන සිත්පත් තියෙනවද? නේද? දැන් අපි කරේ ඒ වගේ එකක්. අන්න එතකොට කියන කුසලය උත්පාදනය වෙලා. බලන්න අන්නේ විදිහට තමන් කුසලය උපදින විදිහට තමන්ගේ ඇතුලේ කුසලය උපදින විදිහට මෙනෙහි කරන්න ඕනේ. ජරාව, ව්‍යාධිය, මරණය කියන එක ගින්නක් විදිහට මෙනෙහි කරා නම් මේ ජීවිතේ ගිනි ගන්න ගයක් විදියට ඇත්තටම ගිනි ගන්න නැහැ හැමදේම ජරාවටපත් වෙනවා. අපි එකතු කරන දේවල් ජරාවටපත් වීමයි, ව්‍යාධියටපත් වීමයි, මරණයටපත් වීමයි එක ඔක්කොම ඉවරයි. නේද? එතකොට අන්නේ විදියට මෙනෙහි කරලා ගෙනාට පින්නන්නේ අර අනුන්ගේ දේවල් මේ පැත්තට ගන්නවා වෙනුවට එයාගේ හිතේ මොකක්ද දැන් හැදෙන්නේ? අපෝ මේ අනුන්ගේ දේවල් මොකක්වත් ඕනේ නැහැ. වෙනදාට රාගයත් එක්ක සටන් කර කර හිටපු කෙනාට අර ශරීරවල අසුබය මෙනෙහි කරලා කුසලයේ උත්පාදනය කරගත්තාම මොකද වෙන්නේ? ඒකට සටන් කරන්න දෙයක් සටන් කරන්න දෙයක් නැහැ. මොකද මේ ශරීරයක් දකිනකොට මස් සංඥාව ඇවිල්ලා, දේ සංඥාව ඇවිල්ලා, අට්ටික සංඥාව ඇවිල්ලා. හ්ම් මේකත් එක්ක කරන මේ ගනුදෙනුව මොකද්ද කියලා අදහසක් ඇවිල්ලා. ඉතින් අන්න ඒ වගේ අදහසක් එනකොට පින්නත් නේද මේක තියාගත්තත් වැඩක් නැහැ කියලා අදහසක් කරනවා. නැත්නම් මම කලින් කිව්වා වගේ වේදනාව ගැන අදහසක් ඇවිල්ලා. මේකෙන් ලබා ගන්නා වූ වේදනාව එතනම ඉවරයි. හරිද? මේක තියාගත්තා කියලා වැඩක් නැහැ. මේ මේ මේ ශරීරයත් ඔය අහක තියෙන ශරීරයත් වෙනස් වෙනවා. මේකේ වේදනාවත් වෙනස් වෙනවා. අන්න කුසල උත්පාදනය තමයි ඒ වෙලා තියෙන්නේ. හරිද? අන්නේම කුසල උත්පාදනය වෙනකොට අර අකුසලයට නැගෙන්න ඉඩ තියන්නේ නැහැ. එහෙනම් භාවනා ආදිය කරමින් ඔය කාරණා 44ේම හතරෙන්ම තමන් හරදින්නේ නැති වෙන්න පිටත් මේ මොකද කරන්න ඕනේ? ඒ අවශ්‍ය කුසලයේ උත්පාදනය කරගන්න ඕනේ. දැන් අපි මෙහෙම කියමුකෝ. ආසන 44ක් තියෙන රටක් තියෙනවා. හරිද? දැන් දැන් අපි තමයි ඡන්දෙ ඉල්ලන්න ඉන්නේ කෙනා. හරිද? සැරෙන්තරේ සැරෙන්තරේ සමහර ආසන වලින් පරදිනවා. දැන් පරදින ආසන වලින් දිනනඳ ඊළඟ සැරේ මැතිවරණයෙන් දිනනඳ සාමාන්‍යයෙන් පරදිච්ච එක්කෙනා මොකද කරන්නේ? වැඩියෙන් වැඩියෙන් ඒ ආසනේ වැඩ කරනවා නේද? වැඩ කරන ඒ ආසනයට වැඩි වැඩි සේවයක් කරනවා. එතකොට මොකද ඊළඟ සැරේ මැතිවරණය බලනකොට ඒකත් දිනලා. නේද? අන්න ඒ වගේ තමන් මේ 44ම අරගෙන පින්නන්නේ පළවෙනි සල්ලේක පරියායෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට ඔන්න පෙරදුනේ රාගය කියන ආසනයෙන් කියන්නේ. දැන් එයා පරාදයි. දැන් අද තේරුණා මට අන් අය හින්දා මගේ ළඟ නැත්තම් ක්‍රෝධය කියන්නකො. අන් අය හින්දා මගේ ළඟ ක්‍රෝධය ඉපදුනා. දැන් මම පරාදයි. දැන් එයා පරාදයි කියලා දැනගත්තට පස්සේ ඊළඟ වතාවේදී එවැනි ක්‍රෝධයක් මට උපදින්න දෙන්නේ නැතුව මම මොකද කරන්න ඕන? සල්ලේක කරගන්න ඕනේ. මොකද කරගන්න ඕනේ? මෛත්‍රිය මෛත්‍රිය නැත්නම් අනාත්මය වඩනවා. හරිද? එහෙම අන්න මොකද කරන්නේ? ආය මං මේ ක්‍රෝධයෙන් යට වෙන්නේ කියලා එතන හදනවා. දැන් ඒ ආසනයට වැඩ කරන්න ගිහිල්ලා වෙන ආසනයකින් පරදින වෙලාවක් තියෙනවා. හරිද? එහෙම වුණාට පස්සේ දැන් තේරෙනවා ඔන්න ආ එහෙනම් මම මේ පැත්තේ පරාදයි කියලා. හරිද? අපි හිතමු දැන් තදගතිය වැඩි වෙලා කියලා. හරි. එතකොට මොකද කරන්නේ? ඒකේ තියෙන ආදීනව දකිමින් තමයි. බලන් පින්නත් මේ හැම පැත්තෙම සකසුරුවම්ව මෙන්න මේ 44 ඉස්සරහට අරන් යන්න ඕනේ. එකකින්වත් පරදෙන්න දෙන්නේ නැතුව තමන් එහෙනම් හැම වෙලේම දැන් චිත්තුත්පාද පරයය ආරම්භ කරා කියලා සල්ලේක පරයය ගැන පරීක්ෂාවෙන් නොසිතිය යුතුද? නෑ. සල්ලේක පරයයෙන් පරීක්ෂාව කර කර කර කර කර කර කර කර මොකද කරන්නේ? එනවා දෙවෙනි එකට. හරිද? පෙරදෙන පෙරදෙන තැන් හද හදෙනවා. පෙරදෙන පෙරදෙන තැන් හද හදෙනවා. මතකද ධර්මදේශනාව ආරම්භයේදී මම පුංචි ප්‍රශ්නයක් අහුවා. වැඩියෙන් ප්‍රබල ක්‍රියාත්මක වෙන සිතුවිල්ලද කතා කරන සිතුවිල්ලද හිතන සිතුවිල්ලද කියන්නේ ඒ කියන්නේ ඔක්කොම සිතුවිලි තමයි සිතුවිලි මූලික වෙලා යම් සිතුවිල්ලක් හිතන මට්ටමට ඇවිල්ලා නවතිනවා නම් ක්‍රියාත්මක කතා කරන මට්ටමට ඇවිල්ලා නවතිනවා නම් ක්‍රියාත්මක මට්ටමට ඇවිල්ලා නවතිනවා නම් කෝකද ප්‍රබල ක්‍රියාත්මක මට්ටමට ඇවිල්ලා නවතිනවා නම් ප්‍රබලයි ඔන්න චිත්තුත්පාද පර්යායදී බුදුරජාණන් වහන්සේ මහ පුදුම කාරණාවක් අපිට හෙළි කරනවා කුසල සිත උපදීම වැඩක් වෙනවා යයි දේශනා කරනවා. එහෙනම් වචනයෙන් සහ ක්‍රියාවෙන් ගැන කවර කතාවක්ද? මොකක්ද ඒ කිව්වේ නේද? ඔන්න දැන් හොරකම් කර කර හිටිය කෙනා. අනුන්ගේ දේවල් හොරකම් කර කර හිටිය කෙනා කල්පනා කරනවා. දැන් මේක සල්ලේක කරලා යා. හරි සල්ලේක කරලා දැන් කොහොම හරි ඒ කියන්නේ සල්ලේක පරයයෙන් දැන් එයා අනිත් අය හොරකම් කරපු ආවේ කියලා ඉන්නවා. ඉන්නකොට එයාට කොහොම හරි ආය අර පැත්තට පෙරලෙනවා. දැන් එයා අර ජරා ව්‍යාධි මරණ කියන පැත්ත අර මම ඉස්සලා කිව්ව උදාහරණය අරගෙන මේක ගිනි ගන්න ගියක් කියලා මෙහෙ කරලා දැන් එයාට සිතුවිල්ලක් ඇති වෙලා දෙන්න ඕනේ දෙන්න ඕනේ දෙන්න ඕනේ කියලා. දැන් එයා එයාව පරීක්ෂා කරගන්නවා. හැබැයි එයා එයා හිතනවා මගේ ළඟ තියෙන හොඳම පෑන මං යාළුවෙකුට දෙනවා ඉන්නකො හොරකම් කරගත්ත පෑනක් දැන් තියෙන්නේ හරි හිතන්නකො හොඳම පෑනක් තියෙනවා මං ඒක දෙනවා යාළුවෙකුට වටිනා පෑනක් කියලා හැබැයි මෙයා කියන්නේ දෙනවා කියලා කියන්නේ කියන්න තරම් අර සිතුවිල්ල උඩට එන්නේ නෑ තාම. ආන් එයා තේරුම් ගන්නවා. එයාට හිතනවා දැන් දෙන්න ඕන කියලා. හැබැයි දෙන්නේත් නෑ කියන්නේවත් නෑ. හරිද? එයා තේරුම් ගන්නවා මගේ හිත ඉපදිලා මදි. අන්න අපි අපි ගැන තේරුම් ගන්න ඕනේ. මගේ කුසල සිත තාම කුංචි වර්ධනයක් තියෙන්නේ ඉපදිලා මදි. මොකද ඒක වචනෙන් කියවෙන ගානට තාම එන්නේ නෑ. තාම එන්නේ මෛත්‍රී සිතුවිලි උපදිනවා. නමුත් මෛත්‍රියෙන් කතා කරන්න තරම් තාම එන්නේ නැහැ. කෙනෙක් හමු වෙයි තරහක් නැහැ නමුත් මෛත්‍රියෙන් කතා කරන්නේ නැහැ. හරිද? හිංස අවිහිංසාකාරී අදහස් උපදිනවා. නමුත් ඒව ගැන අවිහිංසාවෙන් කතා කරන්නේ නැහැ තාම. හරි? දැන් එයා මොකද කරන්නේ? අර හැංගීම එන්නෙන් එන්නෙන් ප්‍රබල කරගන්න. ප්‍රබල කරගත්තාම ඔන්න හම්බුනවා කියන මම ඔයාලට අර ලස්සන පෑනක් තියෙනවා දෙන්නයි ඉන්නේ. කියනවා හැබැයි දෙන්නේ නැහැ. හැමදාම කියන මම අහවල් දෙය කරලා දෙන්නම් කරලා දෙන්නම් කියලා කියන්නේ ඇත්තටම. කරන්නමයි කියන්නේ. හැබැයි කරන්න තරම් හිත ශක්තිමත් නැහැ. ඇයි ඒ කුසල හැඟීම තාම වර්ධනය වෙලා නැහැ. දැන් මේ වයින් මැනගන්න කියන්නේ කාවද ඔය? මේ පැත්ත. නේද? Tamange පැත්ත මැනගන්න කොච්චර මගේ අතින් ප්‍රායෝගිකව සිද්ධ වෙන විදිහට තන්නේ කරම මේක බාහිර දෙයක් දිහා බලන විදිහට බලන්න දැන්. මගේ මගේ මම මම කියලා බලන්න යන්න එපා. එතකොට දෘෂ්ටිගතයි. හරිද? ඒකයි බුදුරජාණන් වහන්සේ කලින්ම මේ ගැන දේශනා කරේ. දෘෂ්ටියට යන්නේ නැතුව තමන් මෙතන සකස් වෙන එකක්. දැන් මගේ ළඟ මේ චිත්ත උත්පාදනය වෙලා කුසල සිත් ඇති වෙලා හැබැයි ඒක තාම වදනයට පෙළෙන ගානට එන්නේ හරිද? වදනයට පෙළෙන ගානට එන්නේ එහෙනම් මේක තව ප්‍රබල කරන විදිහට මම මේක සකස් කරන්න ඕනේ. මේක තව ප්‍රබල වෙන විදිහට සකස් කරන්න ඕනේ කියලා පින්නන් මේක සකස් කරනවා. ඒක සකස් කරනවා සකස් කරනකොට මෙන්න දැන් එයාටම තේරෙනවා. හ්ම් දැන් කියන ගානට ඇවිල්ලා හැබැයි කරන ගානට තමයි ඇවිල්ලා නෑ. එහෙනම් ඒක තාම ප්‍රබල නෑ. තාම ප්‍රබල නෑ. ඊළඟට තව ප්‍රබල කරනවා. අන්න එතකොට එනවා ක්‍රියාත්මක වෙන ගාන ක්‍රියාත්මක වෙන ගාන එනවා. එතකොට එයා දැනගන්නවා මේක දැන් සෝවාන් පලස්ත පුද්ගලයා ගැන අහලා තියෙනවද? මසුරු මල හොදා ඇරලා වාසය කරන කෙනෙක් යා මසුරු කන්නේ. කවුද අපේ ගෙදරට එන්නේ තියෙන දෙයක් දෙන්න? දැන් සෝවාන් කියලා සාපිකයක් එහෙම දීලා තියෙනවා නම් බලන්න එහෙම සිතුවිලි තියෙන්නේ කියලා. තියෙන්නේ කියලා බලන්න ඕන. කවුද එන්නේ මොනවා හරි දීලා සතුටු වෙන්නමයි. දීලා සතුටු වෙන්නමයි හැම වෙලේම අලස්ස පුද්ගලයෙක් ළඟ තියෙන්නේ අදහස්. ඒක බුදුරජාණන් වහන්සේ අන්න තපති කියන සූත්‍ර ධර්මයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මසුරු මල සෝදාහර ගිහි ජීවිතය ගෙවන කෙනෙක් ගිහි ජීවිතය ගෙවනවා නම් සුවන් පුද්ගලයේ මසුරුකම යාර දැනෙන්නෙම නැහැ. මසුරුකම මේක රැක ගන්න ඕනේ මේක රැක ගන්න ඕනේ තව මොහොතකට මේ වස්තුව තියා ගන්න ඕනේ කියලා සිතුවිලි ඇති වෙන්නේ නැහැ. එතකොට පින්නත් යන්නේ එහෙම අපි තේරුම් ගන්න ඕනේ ඔන්න ඔය විදිහට කුසල හැඟීම් වර්ධනය කරගෙන කරගෙන කරගෙන යන්න ඕනේ. එහෙනම් මසුරුකම වෙනුවට මසුරුකම නැතුව වාසය කිරීම. ඒ කුසල හැකියාව වර්ධනය කරගෙන. දැන් දැන් තේරෙනවද නේද? ක්‍රියාත්මක භාවයට එනවනම් Taman ළඟ තියෙන කුසලය. ක්‍රියාත්මක භාවයට එනවනම් දැන් ඔයා තේරුම් ගන්න පුළුවන් තීන මිද්ද වෙනුවට පිටත තීන මිද්ද. හිත ඇකිලිලා තියෙනවා වෙනුවට Tamanට හැම වෙලෙම අර භාවනා කරන්න ගියාම මොනවා කරන්න ගියාම හැම වෙලෙම නේද? මේ කය සම්පූර්ණ නිදිමත ඇකිලිච්ච ගතිය වැඩක් කරන්න බෑ බෑ කියන ගතිය පස්සට ඇදෙන ගතිය නේද? ඒනේ හිතේ තියෙන ස්වභාවයක්. ඒ හිතයි පින්නත් මේ වැඩේ කරන්නේ. තමයි තේරුම් ගන්න ඕනේ. වීරිය උපදවා ගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. අපාය බය මෙනෙහි කරන්න ඕනේ. සංසාර බය මෙනෙහි කරන්න ඕනේ. බොහෝ වීරියෙන් කටයුතු කරපු අයගේ තියෙන ශක්තිය මෙනෙහි කරන්න ඕනේ. ඒ අය කොච්චර උතුම් ජීවිත ගත කරාද කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? කීන විද්‍ය අඩු වෙනවා තේජනේ මම බුදිනවා බුදිනවා බුදිනවා බුදිනවා මේ බුදියාම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වඳ කාලය කියලා ඔකට හරිද නින්දර කියනවා නින්දර කියනවා වඳ කාලයක් කියලා ඒක නේද ඊළඟට නින්ද එකතු කරලා බලන්න ටික ටික බලනකොට තේරෙනවා මම කොච්චර බුදියලාද කියලා නේද නින්දේ තියෙන සැප මොකක්ද නින්ද යාගෙන ඉද්දි සැපයි හැරීගෙන ඉද්දි සැපයි අතරමැද මොකුත් දන්නේ නින්ද යාගෙන ඉද්දි සැපයි ඇහැරීගෙන ඉද්දී සැපයි. ඒ මැද කාලේ ඉතින් ඒ මැද කාලේ 6ක් වුණත්, 7ක් වුණත්, 8ක් වුණත්, 15ක් වුණත් දන්නේ නැහැ. නේද? ඉතින් ඒකින්ද අවශ්‍ය ගන්න තිබ්බොත් මදිද? අර මැද දන්නේ නැති කැලෙන් අයින් කරන්නකො. නේද? අර මැද තියෙන දන්නේ නැති කැලලක් අන්නේ හරියෙන් අයින් කරගන්නවා. එතකොට ඉවරයි. ජීවිතය ගැන හරියට මෙනෙහි කරොත් පින්නත් මහ ගොඩාක් දේවල් තියෙනවා විහිළු. ගොඩාක් ලොකු විහිළු ගොඩක තමයි නේද? નિરර්ථක ගොඩක තමයි මේ ඉන්නේ. එතකොට ඒ විදිහට ඔන්නවා මෙනෙහි කරනකොට තමන්ගේ හිත කිපිලා වගේ එනවා පින්නත්. ඒ කියන්නේ තමන්ගේ හැම වෙලෙම කාර්යක්ෂම ගතියකට එනවා. එයා හොඳට කොන්ද කෙලින් තියාගෙන ඉන්න අය. වේගෙන් වේගෙන් වැඩ කරන අය. බොහෝ වැඩ කරන අය. ඒකින්ද මේ ඔක්කොම හිතක තියෙන ස්වභාවය කියලා දැනගෙන ක්‍රියාත්මක භාවයට ගන්න ප්‍රමාද වෙන අදහස් තියෙන හිතේ අප්‍රමාදී අදහස ඇති වෙන්නේ හිතේ නේද සිතේමයි අප්‍රමාදය බෑ බෑ කියන අදහස තියෙන්නේ සිතේ. පුළුවන් පුළුවන් කියන අදහස තියෙන්නේ සිතේ. සම්මා සම්බුද්ධත්වයටපත් උනේ හිත. අපායේ ගියේ හිත. නේද? එහෙනම් වැතිරිලා ඔය කිසි දෙයක් කරගන්න බැරුව ඉන්නේ හිතෙන්. නේද? නැත්නම් කය වැටෙන්න ඉස්සෙල්ලා මේකේ වැඩේ කරගන්න ඕනේ කියලා තමන් නේද ඉතාලම දැඩි වීරයෙන්ම කටයුතු කරන්ද කාලය ඉතුරු කරගෙන කටයුතු කරන්න. ඉතින් ඒ සඳහා හිත හිතේ එවැනි සිතුවිලි සකස් වෙන්න පුරුදු කරන්න. හරිද? පුරුදු කරන්න. ඒක පුරුදු කරනකොට අන්න ඒක ක්‍රියාත්මක භාවයට මේ. ඊට පස්සේ කඩියා වගේ තමයි. හරිද? හරි. ඒකෙන් Taman ටික වැඩි කරලා අපූර්වට භාවනාවක් කරගන්නවා මෙන්න. නැත්තම් හැම වෙලේම කියන්නේ අපිට වෙලාවක් නැහැ අපිට වෙලාවක් නැහැ අපිට වෙලාවක් නැහැ අපි ඉතින් හිර වෙලා නේ ඔයාලට වගේ නෙවෙයි කිය කිය ඉතින් ඔහේ ඉන්නවා. හරි හොඳයි. දැන් පින්නත්නි ඊළඟට බලන්න මේ දෙක වර්ධනය කරගන්න එකේ වටිනාකම කොච්චරද කියලා. ඔය දෙක ඔය විදිහට සකස් කරගත්තොත් පින්නන්නේ නවතින්නේ ධ්‍යාන මට්ටමකට ගිහිල්ලා. හරිද? ආයේ ඒකේ කිසිමම අඩුවක් නැහැ. ධ්‍යාන මට්ටමකට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඉතාලම කෙටි කාලයක් ඇතුළත Taman ධ්‍යාන මට්ටමකට ගිහිල්ලා තමයි නවතින්නේ. ඒකේ කිසිම කිසිමම අඩුවක් නැතුව කියන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට එතනින් එහාට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් කිසි නරක තොටුපළක් තියෙනවා. කොහේ හරි තැනකින් අපි යන්න යනවා. හරිද? දැන් අපි හිතමුකෝ මෙතන ඉඳලා අපි දැන් තවත් රටකට යන්න තියෙනවා. මහා මුහුදෙන් යන එක හරි භයානකයි නේද? ඒකේ මෝරු ඉන්නවා, ඒකේ සැඩසුලම් තියෙනවා, ඒකේ දියසුලි තියෙනවා. මහා මූදෙන් යන එකත් එක්තරා එළිය යන විදිහක්. හැබැයි ඊට වැඩිය පහසුවෙන් යන්න පුළුවන් තැනකුත් තියෙනවා. ඒ තමයි කොහෙද ආශ්‍යානාව නේද? ඒ වගේ ඉතින් හැම තැනක්ම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි තැනකින් ඈතර වෙන්න විෂම වූ තොටුපළක් වගේම විෂම නැති තොටුපළකුත් තියෙනවා කියලා. ඒ වගේ පින්වත්නි මේ ලෝභයෙන් අත මිදෙන්නට සාමාන්‍යයත් කරන්නේ ලෝභනීය වස්තුව ළඟට ගන්නවා. හරිද? ඒකෙන් අත මිදෙන්නට ඒක විසම කොටුපල. හරිද? තරහ ඇති වෙච්ච කෙනා කවුරු කෙනෙකුට ගහනවා. ඒක විසම කොටුපල. ඒකෙන් අත මිදෙන්න සම වූ කොටුපලක් තියෙනවා. අවිහිංසාව කියන විෂමතනෙන් අත මිදෙන්න තියෙන ඒක බැහැර කරන්න ඒක නැති කරන්න එයාට හිංසාව කියන එක නැති කරන්න තියෙන තොටුපළ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිහිංසාවමයි. හරිද? එතනින් නික්ම යන්න. ඒ කියන්නේ හිංසාව කියන එකෙන් නික්මෙන්න සම්පූර්ණයෙන්. හරිද? ඒ කියන්නේ මොකක්ද මේ කියන කතාව? කවදා හරි මාර්ගස්ත පුද්ගලයෙක් බවට පත් වුනහම නික්මුණාද නැද්ද? මාර්ගස්ත පුද්ගලයෙක් බවට පත් වුනහම නික්මුණා කියලා කියනවා. අන්න ඒ නික්මීමට ඔය කියන අකුසලයන් වලින් නික්මීමට හේතු වෙන්නේ හිංසාකාරී දේ සම්පූර්ණයෙන් අයින් වෙන්න වෙන මොකක්වත් නෙවෙයි අවිහිංසාවමයි. සම්මා කම්මන්ත කියලා තැන තියෙනවා පානාති පාතා පටිවිරතා කියලා. ඒ කියන්නේ එන් අන්න බලන්න සෝවාන් පරස්ත පුද්ගලයා ගේ සීලය මොන සීලයක්ද? හරියකාන්ත සීලයක්. එහෙනම් එයාට අරියකාන්ත සීලයක් ඇති වෙනවා කියන්නේ එයාගේ චිත්තඅභ්‍යන්තරේ ප්‍රාණඝාතය කරන්න පෙළඹවීමක් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් ප්‍රාණඝාතය සඳහා ඇදිච්ච හිත ඒකෙන් නික්මෙන්න, ඒකෙන් අයින් වෙන්න හේතුනේ ප්‍රාණඝාත පටිවිරතාවමයි. අදින්නාදානා කියන එකෙන් අයින් වෙන්න ඒකන තියෙන ඇලීම අයින් වෙන්න හේතුනේ අදින්නාදානා පටිවිරතාවමයි. නැහ වේරමණී ආරති විරති කියලා පටන් ගත්තේ ඕකේ මූලික වැඩ පිළිවෙල. වේරමණී කියලා පටන් ගත්තේ. අන්තිමට ඒක මාර්ගස්ථ අවස්ථාව වෙනකොට වේරමණී ආරති විරති පටිවිරති වේරමණී කියලා ඒ ඒ අංග හතරක් සමන්නාගතව තමයි හිතක ඒක සකස් වෙන්නේ. එතකොට අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි යම්කිසි කෙනෙක්ගේ චිත්ත අභ්‍යන්තරයක නැగిලා තියෙන අකුසල ධර්මයන් වලින් ඔය කියන 44න්ම සම්පූර්ණයෙන්ම නික්මෙන්න. හරි ඒකට කියනවා පරික්කමන පරියාය කියලා. චිත්තුප්පාද පරියාය තුන්වෙනි එක පරික්කමන පරියාය. ඔය 44ෙම තියෙන කුසල හැඟීම් ටික අරගෙන කුසල චේතනා ටික අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකෙන් නික්මෙන්න මේ කුසලම හේතු වෙන්නේ. මේකෙන් නික්මෙන්න මේ කුසලම හේතු වෙන්නේ. එහෙනම් පින්වත්නි අපි අර ಗುಣමකු පුද්ගලයා ඉදිරියේ මම ಗುಣමකු වෙන්නේ නැහැ කියලා බෝ කරගන්නේ නැතුව ඉතා දැඩි අදිෂ්ඨානයකින් අනිත් අය නිවටයා නින්දිතයා කියලා අපිට බයින වෙලාවේ නේද කොහොම ජීවත් වෙලා හරියනවද කියලා බයින වෙලාවේ නින්දා කරන වෙලාවේ නෑ මම ගල්ගෙඩිය වගේ ඉන්නවා කියලා ඉඳීමෙන් සිද්ධ වුණේ තමන් ළඟ ಗುಣමකු භාවය කියලා කියනා වූ අකුසලය ආය කවදාකවත් එන්නේ නැති විදිහට නැත්තටම නැති කරගන්න. ආය එයාට මෙහෙව ආය මෙහෙ එන්නේ නැහැ. ආය මෙහෙ හැදෙන්නේ නැහැ. හැදෙන්නෙම නැති විදිහට සකස් කරගන්න හේතුනේ මේකට ප්‍රතිවිරුද්ධ කුසලයේම වර්ධනය කිරීම. එහෙනම් අද ගුණවන්තව ජීවත් වෙන එක වාරයක් වාරයක් ගන්න පින්නන්නේ තමන් යොමු වෙන්නේ කොයි පැත්තටද නිවනටමයි කියලා හිතන්න කුසලයේ කියලා අවශ්‍ය හිතන්නකෝ නේද? එහෙමයි වටින්නේ. මම ගල් ගෙඩිය වගේ අනිත් අයට හානි කරන්නේ නැතුව ඒ ලෝකේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු පුංචි කුසල ධර්මයක් හරි වර්ධනය කරගනිමින් මේ ජීවන උත්තරම ජීවිතයක් තමයි තියෙනවා. හැම කෙනෙක්ම ළඟම එහෙම ඉතාම හොඳ හැඟීම් තියෙනවා. ඒ හැඟීම් ඉස්මතු කරගෙන යට වෙන්න නොදී ප්‍රබලව ජීවත් වෙන හැම අවස්ථාවක්ම මට හේතු වෙන්නේ හැම එකක්ම හේතු වෙනවා බිඳුව බිඳුව එකතු වෙලා මහා ගංගාවක් හැදෙනවා වාගේ ගංගාවක් හැදෙන්න අහසින් වැටිච්ච හැම වතුර බිඳුවක්ම ඕන උනාද නැද්ද? නේද? ඒ ඔක්කොම ටික එකතු වෙලා ගඟක් හැදුනේ. එහෙනම් ගඟේ තියෙන්නේ වැටිච්ච වතුරමයි, බිඳුමයි, අංශුමයි. ඒ වගේ මම මේ ගුණවන්තව ධර්මය තුල හික්මෙමින් අන් අයගේ තියෙන අකටයුතුකම් වලට ඉඩ නොදෙමින් කටයුතු කරන හැම නිමේෂයක්ම අනේ මගේ නිවනටයි හේතු වෙන්නේ. එහෙනම් මට ඔය අනුන්ගේ පෛරුපාසානන් වලින් ඇති වැඩ ඇති වැඩ නෑලා ඕනෑ එකක් කියපු දෙයක් මම බුදුහාමුදුරුවන්ගේ පැත්තේ. මම බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. මම ඒ පැත්තේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද මම ඒක කරනවා. මාව මැරලා ගිය දෙයක්. මාව මරපු දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද එතන ඉඳන් කටයුතු කරන්න අපි කවුරක්වත් කාටවත් බය වෙන්න ඕනේ බය වෙන්න ඕනේ නැහැ ගැහෙන්න ඕනේ නැහැ කම්පා වෙන්න ඕනේ නැහැ මේකයි කල යුත්තේ ඇයි මේක බුද්ධ ශාසනය මේක කාගේවත් උරුමය නෙවෙයි මේක මගේ උරුමය මේක මම මම සංසාර ජීවිතයේ බොහෝ පෙරුම්දම් පුරලා තමයි මේ මනුස්ස ජීවිතය ලබාගත්තේ බුද්ධෝත්පාද කාලයක මේකට මම යට වෙන්නේ මගේ ගුරුවරයෙක් හරි මට කියන්නේ වැරදි වැඩක් නම් මම ඒක කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු දෙයක් නම් කියන්නේ මම ඒක කරන්නේ නැහැ. ඒකින්ද බුද්ධ වචනේ හොයාගන්න ඕනේ. එන්න මේ ලොකු අවවාදයක් තියෙනවා. ඒ තමයි අපි හැම කෙනෙක්ම විසුණු වහන්සලා විදිහට අපි මේ අත්තු අද මේ සිද්ධ වෙච්ච යම් ක්‍රියාවක් තියෙනවා මම ඉතාමත්ම වටිනා විදිහට පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ අත්තු අතට අද ලබා දුන්නේ මට කියලා පුංචි පොත් පිටක් ලියවලා නෙවෙයි මේ සංවිධානය කරපු අය. මේ සූත්‍ර ධර්මය ගැන මට කියලා පොත් පිටක් ලියලා නෙවෙයි ලබා දුන්නේ. මොනවද ලබා දුන්නේ? සූත්‍ර පිටකය. අටුවාවක් නේද? දැන් මේ අයට ගෙදර ගිහලා මොකද කරන්න පුළුවන්? බුද්ධ වචනයද මේ කිව්වේ කියලා නේද? අර නියෝජිතේ න්යාය මෙතෙන්ට නියෝජිතයා ඇවිල්ලා කාගේ පණිවිඩය අරන් දාවේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය ඔන්න ලියපු පොත උතන තියෙනවා නේද එහෙනම් ඒ පණිවිඩය හරියට මුලැමැදාගත් එක තිබ්බද කියලා විමසා බලන්න පුළුවන් අන්න එතෙන්ට අපි හැමෝම යන්න ඕනේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ සූත්‍ර පිටකය අරන් ගවේෂණය කරන්න කියවන්න. ඕක කියවන්න ගද්දි එක පාටම පොඩ්ඩක් අමාරුයි ඔය සිංහල පරිවර්තනය. අමාරුකම් තියාගෙනම කියවන්න. අමාරුවෙන් කියෝපේව නැද්ද? නේද? කෙලෙස් ධර්ම ඉස්මතු කරගන්න අමාරුවෙන් නේද කණ්ණාඩිත් දාලා නැත්නම් කාචත් අල්ලලා නේද කියෝපේවා තියෙනවා. ඉතින් ඒකින්ද අමාරුවෙන් හරි තේරුම් ගන්න දැන් බලන්න කොරියාව යන්න ඕන කිව්වොත් මොකද කරන්නේ? අපේ හරි ඉක්මනට කොරියා භාෂාව ඉගෙන ගන්න. නේද? ඒකට වැඩි කාලයක් යන්නේ නැහැ. එංගලන්තේ යන්න ඕන කිව්වොත් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා. අනේ දෙයනේ නිවන් යන්න ඕන කිව්වම ඉතින් පාලි භාෂාව ඉගෙන ගන්නවා. නේද? සිංහල තේරෙන්නේ නැත්නම් පාලි ඉගෙන ගන්න කිව්වොත් හරිය කම්මැලි. ඒකින්ද නේද බුද්ධ වචනේම තේරුම් ගන්න නම් Tamanට උවමනාව තියෙනවා ඉගෙන ගන්න බැරි කමක් නැහැ. ඒ නැතත් බොහෝ දෙනාට පින්සුදු වෙන්න පින්වත් අද ඔය පරිවර්තනය කරපු සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පරිවර්ත නදිමාල ආයතනයේ ඒ නායක ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් එකතු වෙලා බොහෝ පිරිසක් එකතු වෙලා සිංහලට පරිවර්තනය කරේ ඔබ. ඒ කියන්නේ බුද්ධ ජයන්ති පොත්මාලාව කියලා කියනවා. එන්න මේ පොත්මාලා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ආදි වශයෙන් බොහෝ උගත් වියක් පඬිතුයෝ එකතු වෙලා සාකච්ඡා කරලා තනියම නැතුව ඉතාමත් අවම හානියක් වෙන විදිහට භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කරද්දී හානියක් නැති වෙන තරමටම බොහෝ සාකච්ඡා කරලා තමයි ඔය පරිවර්තනයේ තියෙන සිංහල පරිවර්තනය. එහෙනම් අන්නේ සිංහල පරිවර්තනය අරගෙන අපි පුළුවන් තරම් අධ්‍යයනය කරන්න ඕනේ. ත්‍රිපිටකය කියවන්න, සූත්‍ර පිටකය කියවන්න පෙළඹෙන්න ඕනේ. සූත්‍ර පිටකය ඉස්සලා කියවන්න. ඒ සූත්‍ර පිටකය කියවපුවාම පින්වත්නි, ඒ සූත්‍ර පිටකය අලලා වෙනත් අය ලියපු පොත් අපිට හම්බෙයි. හරිද බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන ලියපු පොත් හම්බ වෙනවනේ. අන්න ඒ පොත්පත් මොකද කරන්න ඕනේ එතකොට? අල්ලා විශ්කරන්නද කියන්නේ? නෑ අරන් කියවන්න. ඒවා සරලව ලියලා තියෙනවා. හොඳට ලියලා තියෙනවා. හැබැයි වැරදි ව්‍යංජන නම් වැරදි අර්ථ නම් Tamanට තේරෙයි. මුලාවටපත් වෙන්නේ නැහැ. අද පොඩ්ඩක් තම මුලාවටපත් වෙනවා. නේද? පොඩ්ඩක් තම මුලාවටපත් වෙන්නේ Tamanට සූත්‍ර පිටකය පිළිබඳ තියෙන දැනීම නැති හින්දා. ඒකින්ද හැමෝම දැන් සූත්‍ර පිටකය අරගෙන ටික ටික කියවන්න බලන්න. බැරි දේවල් තියෙනවා නම් ගාමිණී මහන්සලාගෙන් ගිහලා අහගන්න. දන්න අයගෙන් අහගන්න. ඒ කියන්නේ ගිහියත්ෝ දැන් මේවා කියවන්න පටන් ගන්න ඕන කාලය ඇවිල්ලා. එතකොට හොඳ භාවනාවල් හම්බ වෙනවා. හොඳ ක්‍රමවේද තියෙනවා හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන හරි ලස්සන උපමා හම්බ වෙනවා. ජීවිතයට එක බුදු වදනක් එකතු කරගත්තොත් නිවන් දකින්න අවශ්‍ය කරන දේවල් හම්බ වෙනවා. ඒකින්ද මේ සිද්ධ කරපු සිද්ධිය ඉතාම වටිනවා. ඉතින් ඒකත් එක්ක මම මතක් කරේ සූත්‍ර පිටකේ කියවන්න පටන් ගන්න කියලා. එතකොට දැන් අපි කතා කරගෙන හිටියේ පරික්‍රමන පරයය කියන එක එතකොට දැන් අපිට ආඩම්බරයක් ඇති වෙනවා පින්වත්නි කෙනෙකුට මම මේ ගෙනියන ගුණවන්ත ජීවිතයේ දැන් දන්නවනේ නේද සල්ලේකනම් චිත්තුත්පාදනම් ගුණවන්තයෙක් කියලා මෛත්‍රියෙන්ම කටයුතු කරන කෙනෙක් කුහකකම් නැති කෙනෙක් තද ගති නැති කෙනෙක් නේද හැම පැත්තෙම හොඳ කෙනෙක් කියලා එතකොට මේ ගුණවන්ත ජීවිතයේ අනිත් අයින්ද අපිරිසුදු කරගන්න නැතුව කේන්ති යන තැන්වල කේන්ති ගන්නේ නැතුව දැඩිව දරාගෙන මේ මේ පරික්ෂා කර කර බල බල බල බල බල බල හැම පැත්තෙම පරික්ෂා කර කර බල බල මේ සංවර කරගන්න ජීවිතේ අන්න ඒ ඉදිරියේ හෙල්ලෙන්නේ නැතුව ගෙනියන්න කැප කරගෙන කටයුතු කරන මේ අපූර්ව ජීවිතයේ ගෙවන හැම නිමේෂයක්ම මට නිවනට හේතු වෙනව නේද කියලා තමන්ට කොච්චර සන්තෝෂ වෙන්න පුළුවන්කමක් තියෙනවද එහෙනම් ඔය ඔය අවිහිංසාව කොයි හරි වෙලාවක ආය ආය හිංසාකාරී අදහස් වලටපත් වෙන්න පුළුවන් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත්ුනේ නැත්තම් පින්නත් නේ. අපි දන්නේ නැහැ සමහර විට ඊළඟ ජීවිතයක ඌරුමස් කඩේක තාත්තෙක් ළඟ ඉපදිලා බෙලි කප කප ඉඳ වෙන්න ඉඩ තියෙනවා. ඇයි නියත මිත්‍යා දෘෂ්ටියට නත් වැටෙන්න ඉඩ තියෙනවා සෝවාන් ඵලස් තුනේ නැත්තම්. හරිද? එදාට අපූර්වට අර බෙල්ල අල්ලලා දෙයි තාත්තට කපන්න තාත්තට කපන්න කපන්න කියලා. හරිද? ඉතින් එවැනි තත්ත්වයකටපත් වුණොත් හතර පහ ආයසරයක්. නේද? ඒකින්ද මෙතන මේ ඉන්නකම මේ මේ අවිහිංසාව හිංසාකාරී හැඟීම ආය කවරදාකවත් ඇති වෙන්නේ නැති වෙනනම් ඒ තොටුපළෙන්ම කනගන්න ඕනේ. එහෙනම් ඒකට හිංසාව කියන එකෙන් අයින් වෙන්න නම් මට අවශ්‍ය කරන්නේ අවිහිංසාවමයි කියලා දැනගෙන තව තව තව තව තව තව මේක වර්ධනය කරනවා. ඊළඟට මෛත්‍රිය කියන එක කොච්චර එහාට වර්ධනය කරන්න ඕනද කියනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය කියන එක ওই විදිහටම සකස් කරගෙන ක්‍රෝධයට විරුද්ධව තියෙන මෛත්‍රිය කියන එක සකස් කරගෙන ඇවිල්ලා ඒක මාර්ගාංගයක් දක්වාම ওই කුසලයේ උත්පාදනය කරගන්නවා. එතකොටයි ඒකෙන් අයින් වෙනවා කියන්නේ. එතකොටයි ඒකේ අයින් වෙනවා කියන්නේ. කොහොමද මේ අයින් වෙනවා කියන්නේ පින්නත් මේ එයා මේ මෛත්‍රිය නැත්තම් ඔය කිව්ව සම්මා සංකප්ප කියන එක වර්ධනය කරන්න ඕනේ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා කියන தත්ත්වෙට. ඒ කියන්නේ මෛත්‍රිය හැඟීම කියන එක පින්නදී දැන් යන්තම් ටික ටිකනේ මෛත්‍රිය හැඟීම ඇති වෙන්නේ තරහ තියෙන එක්කෙනාට ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ඒ මෛත්‍රිය හැඟීම එයා වර්ධනය කරගෙන වර්ධනය කරගෙන වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනකොට හැම නිමේෂයකම වගේ එයාට මේ මෛත්‍රිය හැඟීම ලෝකෙම කෙරෙහි තියෙන මෛත්‍රිය හැඟීමක් නම් ඒක මෛත්‍රිය හැඟීම වර්ධනය කරගන්න ක්‍රමානුකූලව පුළුවන් වෙලා ඒක ඒකේ ප්‍රබලත්වය ඒකේ ඒකේ පැතිරෙන ප්‍රමාණය විතරක් නෙවෙයි මෛත්‍රිය හැඟීමේ ප්‍රබලත්වය වර්ධනය කරගන්න ඕනේ එන්න එන්න එන්න. එහෙම වර්ධනය කරගෙන දැන් මේ දැනත්තා පර්යංකයක වාඩි වෙලා මෛත්‍රිය පතුරවමින් කටයුතු කරනකොට ඒ තැනත්තාට වෙනත් කිසිදු හැඟීමකින් තොරව වෙනත් කිසිදු හැඟීමකින් තොරව මෛත්‍රී චිත්තයෙන්ම මුළු ලෝකෙටම පැතිරෙච්ච මෛත්‍රී චිත්තයෙන්ම අකණ්ඩව වාසය කරන්න පුළුවන් එක දිගට ගලාගෙන එන ස්වභාවයකට මේ හිතපත් කරන්න පුළුවන්. හරිද? වෙන කිසිදු හැඟීමක් නැතුව මේක බලන්ද වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වපුරපු එක ප්‍රතිඵලයද නැද්ද මේ? අපි අපි කිව්වා කලින් තේරුම් ගත්තා මතකයි නේද සූත්‍ර ධර්ම ආරම්භයේදී තේරුම් ගත්තේ මොකද්ද? Tamange වැඩ පිළිවෙල ගැන. විතක්ක විතක්කය ගැන විතර්කය ගැන ඉගෙන ගත්තා නේද? ඒකේ ස්වභාවය ගැන ඉගෙන ගත්තා. එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ ඒක ප්‍රබල වෙනවා කියලා ඉගෙන ගත්තා. ඊනනේ අකුසලයේ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ප්‍රබල වෙලා ගියාම දැන් ආදරේ වගේ හැඟීමක් වැඩියෙන් වැඩියෙන් ඒ ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒකේ ප්‍රබලත්වය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න හැම වෙලෙම මතක් වෙන ගානට එනවද නැද්ද? නේද? හැම මොහොතකම වගේ මතක් වෙන ගානට එනවා යම් කෙනෙක්. ඒ වගේම නැවත නැවත නැවත නැවත බහුලව යෙදුනොත් බහුලව භාවිතා කරොත් යම් කිසි කුසල හැඟීමක් ඒකත් මොකද වෙන්නේ? ආ මේ මේ උපකරණයේ අපූර්ව බලන්නකෝ නේද? ඒක හැම වෙලෙම හැම වෙලෙම හැම වෙලෙම නැగిලා යන විදිහට එන්නෙන් ප්‍රබල වෙනවා. මේ ප්‍රබල කිරීම උපරිම තත්ත්වයට උස්සගෙන ගියාම තින්නත් මේ තමන් ඇහැකන ඇස්පියාගෙන ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් ආවරණය කරගෙන ඒ හැඟීම තමන්ගේ තුළ උත්පාදනය වෙන්න ගන්නවා පින්වත් මේ හතරක් නැතුව වෙනත් සිතුවිල්ලකට ඉඩ දෙන්නේ එහෙනම් බාහිර සත්‍යයක් ඇහෙන්නේ නැහැ බාහිර මොකක්වත් නැති විදිහට සායවික වේදනාවක් දැනෙන්නේ නැහැ. වෙනත් අකුසල ආරම්මණයකට යන්නේ නැහැ. එක දිගට මේක තුලම තියෙනවා. අන්නේ එක දිගටම ඕක තුල ඒ වෙන හැඟීමක් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච හැඟීම ඒක එක දිගට එක දිගට මේක නැగి නැగి නැగి නැగి යනවා. ඒක දැන් මං කරන දෙයක්ද? නෑ මං කරන දෙයක් නෙවෙයි. අහේතුක සිද්ධ වෙන දෙයක්ද? නෑ අහේතුක සිද්ධ වෙන දෙයක්වත් නෙවෙයි. ඒක වෙන කවුරු හරි කරපු දෙයක්ද? නෑ වෙන කවුරු හරි කරපු දෙයක්වත් නෙවෙයි. එහෙනම් මෙතන තියෙනවද අකුසල්? මෙතන තියෙනවද කාමය? නැහැ. අන්න විවිච්ඡ කාමයේහි විවිච්ඡ අකුසලයේහි ධම්මේහි සවිතක්කං සවිතාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානයන් කියලා ඔන්න සඳහන් කරගෙන. කුසල හැඟීමකින් කුසල චේතනාවකින් ඔය විදිහට වර්ධනය කරගෙන කරගෙන යන හිත පින්නත් නේ ඒ කුසලයේම නැගෙන ගතියක් තියෙනවා. අන්න ඒ නැගෙන ගතියට ආපුවම කියනවා අර සංකල්ප ගැන ඒක මාර්ගාංග වූ අනාශ්‍රව වූ උපදීපාක රහිත සම්මා සංකප්පය කියලා. ඒක තමයි පරස්පරෙන් හේතු වෙන එක අංගයක් වෙන්නේ සම්මා සංකප්ප වල. හරිද? ඒ විදිහට හැම අංගයකටම ඒ වගේ කඩයිමක් තියෙනවා. ඒ කියන්නේ කුසලයක් අර චිත්තුත්පාද පරයයේදී අපි මේ වර්ධනය කරන්න පැල කරපු කුංචි බීජය මොකද වෙන්නේ? මහා වෘක්ෂයක් විදිහට වැඩෙන්න ඕනේ. ඒකේ තමන්ට ලෝකෝත්තර සිත් ඇති කරගන්න නම් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අටම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක කඩයිමකට එනකම් වැඩෙන්න ඕනේ වර්ධනය වෙන්න ඕනේ එහෙම වෙලා ඒ අටම එක හිතක පහළ වෙන්න ඕනේ මම කිව්වා මේක දිහා බලද්දි මේක අඳුනගත්ත එක හිතකින් කිව්වා හැබැයි ඒ හිතේ අන්තර්ගතයි කිව්වා ඒ හිත නියෝජනය කරනකොට පරණ මේ දැනගත්ත ඔක්කොම ටික නියෝජනය කරනවා. මං කියවා බුදු සරණයි කියද්දි බුයන්න, දුයන්න, සයන්න, රයන්න නියෝජනය කරන එක හිතකින් බුදු සරණයි කියන එක අඳුන ගන්නවා කියවා. ඒ වගේ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා වායාම ඔය වගේ මාර්ග අංග 8 හිමින්තරේ වර්ධනය කරලා කරලා උපරිමයක් දක්වා වර්ධනය කරගෙන ගිය කෙනෙකුට පින්වත්නි ඒ අටම එකතු වෙලා එක හිතක පහළ වෙනවා හදිස්සියම නමුත් භාවනා ආදී කරලා කරන කෙනෙකුට එක හිතක පහළ වෙනවා මොකද්ද ලෝකෝත්තර සමාධිය ලෝකෝත්තර සමාධිය ඒ ලෝකෝත්තර සමාධිය කියන තියෙනවා අංග 8ම මිශ්‍රය එතන ඇයි අංගට මිශ්‍රය කියන්නේ ඒ අංග 8ම එකට මිශ්‍ර වෙන්නේ ප්‍රහාණ චිත්තයෙන්මයි ප්‍රහාණය අරමුණු කරගෙනමයි එහෙම නැත්නම් මේ අංග පහක් විතර මිශ්‍ර වෙන වෙලාවල් තියෙනවා. අනිත් ඒවා මිශ්‍ර වෙන්නේ මිශ්‍ර වෙන්නේ ඒ අටම ප්‍රහාණ ප්‍රහාණය අරමුණු වෙන්නේ අපේ හිතට. අන්න එහෙනම් නික්මෙන පාර හැදෙන්නේ ඔය දැන් අවිහිංසකව කටයුතු කිරීම, මෛත්‍රියෙන් කටයුතු කිරීම, ಗುಣමගුකම් අයින් කරලා දාලා කටයුතු කිරීම, තද බව අයින් කරලා දාලා කටයුතු කිරීම, ඔය ඔය කලින් මතක් කරපු හැම එකක්ම පින්නන්නේ. පාපේ බය ඇතුව, පාපේ ලැජ්ජාව ඇතුව, ඊර්ෂ්‍යාව නැති කරගෙන, ක්‍රෝධය නැති කරගෙන, ಗುಣමගුකම, මක්කය, පලාසය කියන ඔය හැම එකක්ම ඊර්ෂ්‍යාව කියන මේ හැම එකක්ම අයින් කරගන්න හැම වාරයකම හේතුවක් වෙනවා ඒ වගේම බැහැර වෙලා යන්න යන්න. කොහෙද? හරි පොතපලෙන් පැනගන්න. නේද? හරි හරි පොතපලෙන් පැනගන්න ඔය ගුණාත්මක ජීවිතය පින්නත් තමන්ට කේස් වෙනවා. එහෙනම් අපි බෞද්ධත්ව විදිහට අපේ ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් කරගන්න වෙනවා. මොකක්ද වෙනස් කරගන්න වෙන්නේ? සීලවන්ත විතරක් නෙවෙයි කොහොමද සාමුදුරන්ට වඳින්නේ? සීලවන්තං ගුණවන්තං කියලා. නේද? එහෙනම් ඒ වෙන මොකටවත් මේ මහා සංඝරත්නය සීලවන්තයි ගුණවන්තයි කියලා. එහෙනම් ගුණවන්තකම අපි හැමෝම වර්ධනය කරගන්න වෙනවා. අනිත් අය ඉදිරියේ තමන්ගේ ජීවිතය හරියට නිකන් මලක් වගේ වෙන්න ඕන කාටවත් සිදෙන්නේ නැති සෞම්‍යම සෞම්‍ය ජීවිතයක් අන් අයට කුසල් පුරන ජීවිතයක් බවට පත් කරන්න අර අකුසලය බෝ වෙනවා වගේම කුසලයක් බෝ වෙනවා පින්නන්නේ බය වෙන්න එපා නේද අපි ගුණවන්ත නම් ගුණවන්තයි අපි ළඟම හැදෙනවා ඒකින්ද මැරිලා ගිය දෙන් මැරිලා ගිය දෙන් කියලා වීර්ය ගන්න මං මගේ ගුණවන්තකම් අයින් කරන්නේ නැහැ මං කුහකකම් මං කේලම් කියන්නේ නැහැ මම සටකපට වැඩ කරන්නේ නැහැ. හරිද? මම ඊර්ෂ්‍යාකම් කරන්නේ නැහැ. මම වෛරීකම් කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට දැඩිව හික්මෙන්ද ඇයි එතනින්මයි ගැලවීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතනින්මයි ගැලවීම කියලා. ඊළඟට පින්නත් මේ තව වටිනා පරයය ධර්මයක් මෙතනදි තව සඳහන් කරනවා. ඒකට කියනවා උපරිභාව පරයය කියලා. ඒකෙන් සඳහන් කරන්නේ කෙනෙක්ගේ උසස් බව පිණිස හේතු වෙනවා කියලා. මොකද්ද මේ උසස් බව කියලා කියන්නේ? පින්වත්නි අකුසලය හැමදාම අපිව ඇදලා දාන්නේ උසස් භාවයටද පහත් භාවයටද? අකුසල් එක්ක අකුසල් එකතු වෙන ගතියක් තියෙනවා. හරිද මේකට කියනවා ලෝණ උපමාව කියලා උපමාවක් සූත්‍ර පිටකේ. මේක කියන්නේ ලුණු කැටේ උපමාව. හරිද? ඒ කියන්නේ දැන් වතුර කෝප්පයකට ලුණු කැටයක් වැටුනොත් ඒ කෝප්පෙම ලුණු රහ වෙනවා. හරිද? එතකොට ලොකු වතුර ටැංකියකට ලුණු කැටයක් වටනොත් පොඩි බලපෑමක් තියෙයි. හැබැයි ගඟකට වගේ වටනොත් පොඩ්ඩක්වත් නැහැ. පින් කෙතක් වගේ මහා පින් ගොඩක් රැස් කරගත්ත කෙනෙකුට පින්වත් මේ ඒ ඇතින් පුංචි පාපයක් නැත් ඒ පාපය යට වෙනවා. හැබැයි වැඩියෙන් වැඩියෙන් පව් කරලා තියෙන අයට කරන අයට පුංචි පාපයක් වුණත් සිද්ධ වෙන ඒකට වැඩි විපාකයක් අර පවුත් එක්ක එකතු වෙලා එය එකතු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ ඒ වගේ පින්වත්නි යමෙක් ඔය විදිහට ඔය කියන විදිහට හිතේ කුසලය උත්පාදනය කරගන්නවා නම් අඟුලිමාල තෙරුන් වහන්සේ වාගේ හරිද අනන්ත අකුසල් සිතුවිලි පහළ වෙන්නේ නේද ඈ බුදුරජාණන් වහන්සේ එච්චර සුකොමල එච්චර තේජවන්ත එච්චර බලවන්ත බුද්ධ ශරීරය හරි හම්බුණා නම් දමණය කරන්නේ නැතුව මොකද කරන්නේ ආනන්තරීය පාප කර්මය සිද්ධ වෙනවා බුදුරජාන් වහන්සේ නවතින්න නවතින්න කියලා දේශනා කරලා මේ දේ ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව ඉස්මතු කරේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ නේද ශ්‍රී හස්තයෙන් අර ලේහෙල වීමක් සිද්ධ වෙන්න ඉඩ තිබුණා අම්මව හම්බුණා නම් නේද ඔක්කොම ඉවරයි නේද ඒ ඒ තරමට පාපී තත්වයක් තිබ්බ කෙනා පහත් භාවයටද නැද්ද පත් වෙලා තිබෙන්නේ බැරි වෙලාවක්වත් බුදුරජාන් වහන්සේගේ කරුණාව හමු නොවෙන්න අකුසලයේ මිස්මතු වෙලා පහත්ම පහත් භාවයට පත් වෙනවද නැද්ද? අන්න බලන්න අන්තිම රුණේ මොකද්ද? පහත් භාවය වෙනුවට උසස් භාවයට පත් වුණා. නේද? එහෙනම් අකුසලයන් යට ගිහිල්ලා කුසලයන් ඉස්මතු වෙන්න පටන් ගන්න පින්නන්නේ ඔන්න ඔය විදිහට අතීත වශයෙන් Tamanට තිබ්බ විඳින්න තියෙන පාප ධර්මයන් පවා යට ගිහිලා කුසල ධර්මයන් පුණ්‍ය ශක්තිය නිස්මතු වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට කල්ලෙක් කරමින් කුසලයේ උත්පාදනය කරගන්නට. එතකොට ඒ තැනත්තා ඉපදුනොත් කොහේ තැනක උපදින්නේ? යම් තැනක උපදිනවා නම් අල්පේ ශාක්‍ය වෙන්නේ නැහැ මහේ ශාක්‍ය වෙනවා. මිනිසෙක් වෙලා ඉපදුනා නම් බොහෝ භාගෝග සම්පත් ආදී ඇති හොඳ සිතුවිලි ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම මේ භවයේ නිවන් දකින්න බැරි වුණා නම් සෝවාන් පලස්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. සෝ එහෙම නැත්නම් අනාගාමී කෙනෙක් බවට පත් වෙලා එක්ක බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා සුද්ධාවාසයේ ඉපදිලා එතනින්ම චුත වෙලා වැතිරිනම් පානවා. ඉතින් ඒ වගේ මේ ජීවිත පින්වන්නේ උසස් බවට පත් වෙනවා. අන් අයට සාධුකාර පවත්වන්න පුළුවන් ජීවිත බවට පත් වෙනවා. අන් අයට කුසලයේ උත්පාදනය කරගන්න පුළුවන් ජීවිත බවට පත් වෙනවා. හරිද? බුද්ධ ශාසනයෙහි අංකුර බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතේ මේ ලැබිච්ච මස් පර්වතේ මරම් බලන් පින්නන්නේ. මස් කටු, ලේ ආදී තියෙන මේ ශරීරය මේ කෙලෙස් කර්ම තියාගෙනම මැරුණොත් මේක අරන් ගිහලා කට්ටිය මොකද කරන්නේ? පාරක් අයිනේ සෝනක් බැඳලා පුච්චනවා. පුච්චලා ඒ පැත්ත පලාතේ කවුරුත් යන්නේ නැහැ. ඒ පුච්චපු ශරීරයට බයයි. කෙලෙස් තියාගෙන මැරුණොත් ඕක තමයි වෙන්නේ. අය අපි කියලා නෑ නේද? අපිට උනත් එච්චරලා පුච්චෝ පැත්තෙන් යන්නේ නෑ. ඊළඟට පුච්චලා ඉතුරු වෙච්ච කටු කෑලි අර මේ තියෙනවනම් ඒවා එකතු කරලා ගඟේ දානවා. ඇයි ඒ යම් හේකින් ඒවා කොහේ හරි තැනකට වැටුනොත් මල පාළු වෙනවා කියලා කියනවා. නේද? හැබැයි කෙලෙස් රහිතවම මැරුණොත් මේ කුංචි ඇට කෑල්ලක් උසස් බවට පත් වෙනවද නැද්ද? අපේ බලන්න ඕනේ අල්ලන pore නේද ඈ මොනතරම් මේක ළඟ තියාගෙන මේ ඇට කෑල්ලටත් වන්දනා කරනවා පින්නත් නේද එහෙනම් අන්න උසස් භාවයට පත් වෙනවා කියන්නේ ඒකයි මේ ශරීරයට උසස් මේ ශරීරයේ උසස් භාවයට පත් කරන්න පුළුවන් මේ හිත උසස් භාවයට පත් කරන්න පුළුවන් එහෙනම් යම් කෙනෙක් උපරි භාවයට පත් වෙන පරයාය ධර්මය වෙන මොකක්වත් නෙවෙයි අර ಗುಣමකුකම් හමුවේ ගුණවන්තව වාසය කරන හැම වාරයකදීම තමන් උසස් කෙනෙක් බවට පත් වෙනවා. අර ඊර්ෂ්‍යාව හැමුවේ ඊර්ෂ්‍යාව නැතුව වාසය කරන හැම වාරයකම තමන් උසස් කෙනෙක් බවට පත් වෙනවා. අර නිന്ദා අපහාස හැමුවේ අර ක්‍රෝධ හමුවේ අර වෛර හමුවේ තමන් ඒවා ඉදිරියේ ඒවා නැතුව වාසය කරන හැම වාරයකම ඒක උසස්භාවයටපත් වෙන්න හේතු වෙනවා. එහෙම නේද? එතකොට අර බලන්න ජීවිතේ කුමන විපර්යාසයක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. නේද? කොතනින්ද පටන් ගන්න තියෙන්නේ? පුංචිම පුංචි තැන කියලා හිතාගෙන ඉන්න ලොකු තැනකින් පටන් ගන්න තියෙන්නේ. ඇයි එහෙම කිව්වේ? එහෙනම් මේ ජීවත් වෙන හැම වෙලාවෙම අපි සිහියෙන් තමන්ගේ ගුණවන්තභාවය කියලා පුංචි කියලා හිතුවට බලාගෙන ගියාම ගුණවන්තව වාසය කරනවා කියන එක පුංචි දෙයක්ද? නෑ පින්නත් මහා ලොකු දෙයක් හැම වෙලේම පිරික්ස පිරික්ස හැම වෙලේම පිරික්ස පිරික්ස අද ඉඳන් ගිහිල්ලා Tamanට කරන්න ලොකු වැඩක් තියෙනවා මේ වැඩේ කාත් එක්ක තියෙන තරඟද? දේවියා සහ යකත් එක්ක තියෙන තරඟය කියලා එහෙම බාර ගන්නකෝ තෝ ලේසියව තේරුම් ගන්න. නේද? බලන්න පින්නත් නේ මම මෙන්න මෙහෙම කියන්නම්. අපි කියන්නේ සමහර තරහ යන අය අපේ ගෙවල් වල ඉන්නවා නම් අහලා නැද්ද කියලා තියෙනවා මෙන්න මෙහෙම. අපේ ওই මිනිස්සයා දෙවි කෙනෙක් වගේ හැබැයි තරහ ගියාම තමයි නේද? වැඩක් නැත්තේ කියලා. සමහර බොන මිනිස්සු ඉන්නවා නේද? ඒ අය ගැනත් එහෙම කියනවා. දී ගත්තාම තිරිසනෙක් වගේ. නැත්තම් බලන්න ඕන පුදුම හොඳ කෙනෙක් කියලා. අකුසල් ඉස්මතු වුනහම යක්කු වගේ ඉන්න අය කුසලය ඉස්මතු වුනහම දෙවිවරු වගේද නැද්ද? නේද? හොඳ ගතිගුණ තියෙනවා. නේද? මේ ළඟදී අපිට ඔය වන්දනාගාරයක හම්බුණා පුංචි ධර්මදේශනාවක් කරන්න. ඒ වෙලාවේ මම ඒ අතන් ඇහුවා. ඔය ඇත්තෝ අතින් පුංචි පුංචි වැරදි වගේක් වෙලා මේ ඉන්නේ රැඳිලා. හැබැයි අනුන්ට උදව් කරලා නැද්ද? කරුණාවෙන් කතා කරලා නැද්ද? පරිත්‍යාග කරලා නැද්ද? හ්ම්. එතකොට අනිත් අය අමාරු වැටෙන්න ගියාම බේරගෙන නැද්ද? Taman ළඟ තියෙන දේවල් අතුලාන්ත හැඟීමකින්ම දීලා නැද්ද? බලනකොට පින්න මේ ඔක්කොම කරලා තියෙනවා. හරිද? ඒ හැම දෙයක්ම කරලා තියෙනවා. හැබැයි එක මොහොතක ඉස්මතු වෙච්ච අකුසලයක ප්‍රතිඵලයක් විදිහට මෙන්න හිර වෙලා ඉන්න වස්තුවට වෙලා. හරිද? එතකොට එහෙනම් නරකයි කියලා කියන මේ හංවඩු ගහන අපි හැම කෙනෙක් ළඟම ඉතාම හොඳ ගතිතුන තියෙනවා. ඒ හොඳ ගතිතුන වුණා කියලා කියන්නේ මොනවද? ඔන්න ඔය කුසලය තියෙනවා. අපිට තියෙන්නේ මොකද්ද එහෙනම් කරගන්න? තමන් ගැන පරීක්ෂා කර කර පරීක්ෂා කර කර මේ අතොරක් නැතුව වාගේ හැම වෙලෙම තරහ යන අය කල්පනා කරන්න ඕනේ. මගේ ළඟම තරහ යන්නේ නැති ගතිය තියෙනවා. එහෙනම් ඒක වර්ධනය කර ගැනීමයි කරගන්න ඕනේ. ಗುಣමකුව කටයුතු කරන්න හිත පෙළඹෙන අය ඉන්නවා. ඉන්නකො මම නේද මගේ වැඩේ කරගෙන පැත්තකට වෙලා නිකන් ඉන්නවා. සමහර අය ඉන්නවා එහෙමයි මගේ වැඩේ කරගන්නකම් කියලා සාතුවෙන් නේද එහෙම කර කර එහෙම හිත පෙළඹෙනවා පින්නන්නේ. හවට්ටගෙන ඉඳලා ඊට පස්සේ මොකවත් දන්නේ වගේ ඉන්නවා. මට උදව් කරේ අහවලාය කියලා අමතක වෙනවා. උඩින් ආරම්භය නැර කියන්නේ නැග්ගේ ඉනිමකට නේද? පයින් ගහලා දානවා. අන්න ඒ වගේ හිතෙනවා. ඉන්නකෝ මම මගේ වැඩේ කරගන්නකම් ඉන්න කියලා සමහර අය දැනගෙන මොකද කරනවා. අන්න ඒත් කල්පනා කරන්න ඕන. මගේ ළඟම තියෙනවා පුතගුණ දන්න ගතිය. එහෙනම් ඒක ඉස්මතු කරගන්න ඕනේ. මම බොහොම නරක චරිතයක් බවට පත් වෙගෙන ඉන්නේ කියලා පින්නත් නේ. Taman ඒව හදාගන්න ඕනේ. ඒ හදාගන්න හදාගන්න හැම වාරයකම Taman නිවනටයි යොමු වෙන්නේ. මේක වෙන මොකටවත් නෙවෙයි. මේ විෂම වූ අදුරස් වලින් සම්පූර්ණයෙන් අයින් වීම සඳහා තියෙන පරියාය ධර්මයයි කියලා ඊටාම ගුණවන්තව මම උසස් කෙනෙක් බවට පත් වෙන්න. අකුසලයේ නැගෙන හැම වෙලාවකම පහත් බවට පත් වෙනවා. එහෙනම් උසස් බවට පත් වෙන්නයි කියලා. එතකොට අවසාන කාරණාව තමයි පින්නත් නේ අර අපි කලින්ම මතක් කරපු උදාහරණය. යමෙක් නහය ළඟට එනකන් ගිලිලා නම් මඩේ අනිත් අයව ගොඩ දානවා කියන එක කරන්න බෑ කියනවනේ. මේකේ මේක අපූර්ව උදාහරණයක්. හරිද? ඒකේ තේරුම මෙන්න මෙහෙමයි. ඒකේ තේරුම පින්නන් දැන් එක තේරුමක් විදිහට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ වරමුණු කරගෙන දේශනා කරා කියලා. නමුත් මේ පర్యాయ ධර්මයේ මේ තියෙන්නේ මේ හිත ගැනම තියෙන උදාහරණයක්. අරක සම්පූර්ණ අර්ථයක් තමයි. ඒක ඒක ප්‍රායෝගික, ඒ කියන්නේ උපමේය. ඒක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ නැතුව, පත් වෙලා නිවන් දකින්න නැතුව අනිත් අය නිවන් දක්වනවා කියන එකක් නෑ කියලා. එතෙන්දි තමයි අර ඔය සූත්‍ර ධර්මයේ අටුවාවේ අර ධර්මදේශකයන් වහන්සේ ගැන තියෙන්නේ මේ මෙයාට බණ කියන්න බැයිද නිවන් දකින්නකම් බණ කියන්න බැයිද කියන තර්කය තමයි අර අයින් කරලා තියෙන්නේ. ඒ ධර්මදේශකයා කරන්නේ අනුගේ පණිවිඩේ කියනවා. බුදුරජාන් වහන්සේගේ පණිවිඩය කියවන එක විතරයි කියලා. එයා කවුරුවත් ගොඩ දානව නෙවෙයි. මෙතන එතකොට ඔය උදාහරණය අරගෙන තියෙන්නේ අපේ හිත ගැන පින්නත්. මෙන්න මෙහෙමයි හිත ගැන කියලා කියන්නේ. නහය ළඟට යනකම් එරිච්ච කෙනාට අන් අයව ගොඩ දානවා කියලා එකක් කරන්න බෑනේ. නේද? මඩේ එරිලා නම් ඉන්නේ. වෙන කෙනෙක්ව ගොඩ දානවා කියලා එකක් කරන්න බෑනේ. එහෙනම් අවිහිංසාව වර්ධනය නොකරපු හිංසාව කියන එකෙන් හිංසාව කියන හැඟීමෙන් නහය ළඟට එනකම් ගිරිලා ඉන්න කෙනෙකුට අවිහිංසාව කියන හිංසාව කියන එක අයින් කරනවා කියන එක කවදාකවත් කරන්න බෑ. තේරෙනවද දැන් ඔය කියන්නේ? හරිද? එහෙනම් අවිහිංසාව වර්ධනය නොකර ಗುಣමකුකම කියන එකෙන් නහය ගාවට එනකම් පිරීලා ඉන්න කෙනෙකුට ಗುಣමකුකම අයින් කරනවා කියන එක කවදාකවත් කරන්න බෑ. එහෙනම් ಗುಣමකුකම අයින් කරනවා කියන්නේ ಗುಣමකුකමෙන් බැහැර වෙනවා සම්පූර්ණයෙන් බැහැර වෙනවා කියන්නේ පින්නන්නේ ඒකත් වෙන සිතුවිල්ලක් ඒක. මේ මගේ ළඟ තියෙන ಗುಣමකුකම අයින් කරනවා කියන එකක් නෙවෙයි මේ. ಗುಣමකුකම හැදෙන එක නවත්තනවා. එහෙනම් පෙරේදා මට ඊයේ මට ಗುಣමකුකම හැදුනා. නේද? ඒක දැන් මං ළඟ තියෙනවා ಗುಣමකුකම කියලා මට ගත්තොත් දෘෂ්ටි. හරිද? එහෙනම් ಗುಣමකුකම මගේ ළඟ හැදෙන ස්වභාවය තියෙනවා කියන්නේ අනුසය වශයෙන් තියෙනවා කියන්නේ. එන්නේ ಗುಣමකුකම මගේ ළඟ හැදෙන නහය ළඟට එන කම්ම කියලා කියන්නේ ප්‍රබල ಗುಣමකුකමක ඉඳගෙන ඒ ಗುಣමකුකමෙන් ආය කවදාකවත් ඒ ಗುಣමකුකමෙන් අයින් වෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් අයින් වෙන්න නම් ಗುಣමකු නැතිකමම වර්ධනය කරන්න ඕනේ. නැතිකමම වර්ධනය කරන්න ඕනේ. නැතිකමම වර්ධනය කරන්න ඕනේ. හරිද? ඒ වගේම උතෙන්දි තව අර්ථයක් මෙන්න මෙහෙම දෙනවා. යම්කිසි කෙනෙක් පින්නත් මේ තමන් හිංසාකාරීව ඉඳගෙන දැන් ඒ හිංසාකාරීව ඉඳගෙන ඉන්නගෙන ඒ හිංසාකාරීකම අයින් කරගන්න යම් ප්‍රමාණයකට කියමුකක් ප්‍රායෝගිකව මේ හිංසාකාරීකම අයින් කරගන්න වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න ඕනද නැද්ද නේද? ඒගොල්ලෝ නහය ළඟට එනකම්ම ගිරිලා කියලා කියන්නේ හිංසාකාරීකමේ උපරිමේ ඉන්නවා. එහෙම හිංසාකාරීකමේ උපරිමේ ඉඳගෙන ඕන්නම් බණ ටිකක් කියන්න පුළුවන්. හරි හැබැයි තවත් කෙනෙකුගේ හිංසාකාරීකම නවත්තන වැඩපිළිවෙලක් නම් එයාට කියන්නේ අඩු කරන වැඩපිළිවෙලක්වත් කියලා දෙන්න බෑ. හරිද? බණ ටිකක් කියනවා කියන්නේ මොකද්ද? කටපාඩමින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ කියාගෙන යන්න පුළුවන්. එතකොට රාගාදී ක්ලේශ ධර්ම ගැනත් එහෙමයි. එතකොට මේක තමන්ගේ පැත්තට යොදවා ගනිමින් තමයි තවත් කෙනෙකුට උපදෙස් දෙනවා නම් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි මේ අවසාන වශයෙන් මේ මතක් කරන්නේ. මේක පරිණිරවාණය දක්වාම සාධාරණයි. හරිද? එතකොට ඒ ඔක්කොම පැත්තකින් තියලා අපි දැනගන්න ඕන කාරණාව තමයි මට මේකෙන් අයින් වෙන්න නම් මට මේ කෙලෙස් ධර්මයන් පරිණිරවාණය කරන්න නම් නැති කරන්න නම් ඉවර කරන්න නම් මම කුහකකම් හමුවේ කුහක නැතුව වාසය කරන්න ඕනේ. ඊර්ෂ්‍යාව හමුවේ ඊර්ෂ්‍යා නැතුව වාසය කරන්න ඕනේ. හැම වෙලේම දැන් පේනවාද පින්නත් මේ විසිරි විසිරි තිබ්බ තැනක තිබ්බ දේවල් වගේ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව විසිර නොදී නේද? වැරදි තැන් හද හද වැරදි තැන් හද හද වැරදි තැන් හද හද මේ Tamanට අයිති නැති හිත හින්දා විඳින්නා වූ අනන්ත දුක් ගොඩ නැති කරගන්න. නේද? ක්‍රමානුකූලව මේ ජීවිතයේදී මේක සකස් කර කර ඒකාරම්මණයකට ගැනීමක් නෙවෙයිද මේ කරන්නේ? නේද? හරියට ගොඩාක් වෙවුල වෙවුල තියෙන අතකින් කියන චූටි ඉදි කට්ටකට නූලක් දාන්න කියලා. අර ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකද්ද? වෙවුලන එක නැති කරගන්න එක. නේද? ආන්ගේ වගේ මේ හැම තැනම විසිරෙන හිතක් පින්වත් මේ නිර්වාණය අරමුණ නැත්තම් සියලු සංස්කාරයන් එක්ක තියෙන මේ ගනුදෙනුවෙන් අයින් වෙන්න හරිද සංස්කාර පොදියෙන් අයින් වෙන්න සැකසෙන දේවල් සැකසෙන්න දෙන්නේ නැතුව සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමතය ඉවරයි කැළඹීම් ඉවරයි දැඟලීම් ඉවරයි නැටීම් ඉවරයි නේද කෝලන් නාඩගම් ටික ඉවරයි ආයෙත් කරන්න දෙයක් නැහැ කියලා කර කළ යුතු සියලු දේ කරා කියලා කියන පිටත් මේ දැවෙන පිච්චෙන වෙහෙස වෙන නොයෙකුත් පැත්තේ දුවන හිත ඒක ආරම්මණයකට ගන්න. ඒකට පළවෙනියෙන් පටන් ගන්න ඕන තැන අදම පටන් ගන්න. හරිද මේක ඒක බැරි වෙනකොට බැරි වෙන බැරි වෙන දැන් තැන් තැන් පිරික්සමින් පිරික්සමින් පිරික්සමින් 44ක් වූ කාරණා ටික අරගෙන මේ මහා විශාල සංසාර සාගරයේ ටික ටික ටික ටික විසිරෙන හිත අතුල් කර කර අතුල් කර කර සියලුම සංස්කාරයෙන් ගෙන් අත මිදෙන ගානට එනකන් තමන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නටයි මේ ධර්මය. සාගරයේ තියෙන මහා ජලාශවල හැදෙන්නා වූ රළයද විෂමාකාර නැත්නම් විවිධාකාර විචිත්‍ර හිතක ඇතිව එක හිතක ඇතිවන්නා වූ සිතුවිලි තරංගද විචිත්‍ර නේද එහෙනම් මේ කියන කාරණාව තුළ සංදි පහක් කියලා සඳහන් කරලා තියෙනවා පංච සංදිය කියලා මොනවාද මේ විසිරි විසිරි තිබ්බ මහා සාගරය වගේ මේ සංසාර සාගරයේම විසිර විසිර තියෙන හිත ඉස්සෙල්ලාම සල්ලේක පරියාය පළවෙනි සංදිය එයා හිමින් මේක ඒ ඒ සල්ලේක පරයය කොතෙන්ට යන කම්මද? නිවන් දකින කම්ම. චිත්තුත්පාද පරයය කොතෙන්ට යන කම්මද? නිවන් දකින කම්ම. පරික්කමන පරයය කොතෙන්ට යන කම්මද? නිවන් දකින කම්ම. එතකොට මේක උපරිම භාවය කොතනදද? මාර්ග අවස්ථාවේදී. එතකොට උපරිභාව පරයයේ උපරිම தත්ත්වය මාර්ග අවස්ථාවේදී. ඊළඟට පරිනිබ්බාන පරයය කියන එක උපරිම අවස්ථාව මාර්ග අවස්ථාවේදී. බලන්න ඊට කලින් ඒත් ඔය කෙලෙස් ධර්ම නැති වෙවි යනවා. එතකොට මේ විදිහට මේ මේ විසිරි විසිරි තියෙන හිත ක්‍රමානුකූලව සකසුරුවම් ඉතා දක්ෂව පින්නත් මේ තමන් සුට්ට සුට්ට සුට්ට සුට්ට සුට්ට සුට්ට වැරදින හැමතැනම නැවත නැවත සකස් කර කර සකස් කර කර සකස් කර කර ඉදිරියට යන්න ගොඩාක් දක්ෂ වෙන්න ඕනද නැද්ද? ගොඩාක් සිහියෙන් වීරියෙන් ඉන්න ඕනද නැද්ද? එහෙනම් මෙන්න මේ කාරණා 44 අරගෙන අපිට පුළුවන් දැන් ඔන්න වැඩ තියෙනවා කියලා අපිට පුළුවන් දැන් මේක කරගෙන යන්න. නේද? එතකොට මේක මේ පංච සංධිය සහ 44ක් වූ ධර්මයන් ටික ගත්තහම පින්වත්නි හිංසාකාරී අදහස් කියන ඒවා එකද තියෙනවා ඒකේ ප්‍රමාණය කොච්චරද කෙනෙක් තුළ මුළු ජීවිත කාලෙකම හිංසාකාරී හැඟීම් ඇති වෙන සමාන දෙකක් ඇති වුණා කියලා කියන්න පුළුවන්කම නැති තරමටම වෙනස් ඒ හැඟීම්. ඒතර කපටිකම් කියන ඒවා ඒත් එහෙමයි. හරිද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සල්ලේක සූත්‍රයේද ගැඹුරු නැත්නම් මහා සාගරයේද ගැඹුරු. එහෙනම් ඒ තරම් මහා ගැඹුරක් තියෙන විනන්නේ සියලු ප්‍රශ්න විසඳාලන අපේ අපේ අපිව සම්පූර්ණයෙන්ම මේ ගැටලුවෙන් සම්පූර්ණයෙන් අයින් කරන මහා උතුම් ධර්මයක් තමයි සල්ලේක සූත්‍ර දේශනාව කියලා කියන්නේ. ඉතින් මම අහනවා මේ බෞද්ධත්වයෙන් මොනවද අඩු කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිච්ච අපිට මොන වගේද අඩු? කොතනද අසරණ? නේද? කොතරන කොතනද අසරණ මොනවද අඩු කියලා අහුවත් පින්නන කියන දෙයක් නැහැ. අන්න ඒ හැඟීම ජනිත වෙච්ච ඇත්තෝ මේ විසඳුම තියනවාය මේ විසඳුම මට ලැබිලා තියෙන හැමදාම මගේ හිතට පෙරදි පෙරදි මං ජීවත් වෙන්න ඕනේ නෑ කියලා දැනෙච්ච දවසට දැනෙච්ච මොහොතට පින්නත් මේ අත් දෙක නළලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කෙරේ සාදුකාරයක් ඇති වුණොත් අන්න ඒකයි නියම ශ්‍රද්ධාව ඇතිවීම. අන්න එවැනි හැඟීමකින් අර ස්වර්ණමාලි මහා චෛත්‍යරාජන් වහන්සේට කප්පුකක් පළඳුවොත් අන්න ඒකයි ආනිසංස පූජාව කියලා කියන්නේ. ඒකින්ද ධර්මය දැනිලා Tamanට ධර්මය දැනිලා මෙහි විසඳුම දැනිලා දැන් ඉතින් මට තියෙන්නේ කරගෙන යන්න විතරයි මට මොනවයින් අඩුවක්ද අනේ මගේ බුදුහාමුදුරුවෝ කියලා අනේ මේ උතුම් ධර්මය කියලා අනේ මේ ධර්මය තුල හික්මිච්ච අන් අයට පිහිට වෙන මහා සංඝරත්නය කියලා Taman තුල පින්වත්නි අතුලාන්තයෙන්ම ඇතිවන්නා වූ හැඟීම ජනිත කරගෙන Taman නිවැරදිව සරණාගමනයක් ඇති කරගත්තොත් අන්න එදාට කියනවා එතනත් බෞද්ධයාය කියලා. ඉතින් එවැනි උතුම් බෞද්ධ පිරිසක අපි මේ මතක් කරන්නේ තවත් එක වතාවක්වත් ආවෙක් වේයෙක් මීයෙක් ඌරෙක් ඉබ්බෙක් කුකුලෙක් නරියෙක් දිවියෙක් කූඹියෙක් කරේතෙක් මලයකෙක් ආදී වශයෙන් නිර්සතෙක් වගේ තැන් තැන් වල හොම්බ දික් කරගෙන සද්ද දදා ඉන්නෝනේ නෑ. තවත් බුදුවරු පහළ වෙලා කෙලකෝටි ගාණක් මිනිස්සු නිවන් දකිනකන් හාගුල් වල මේගොල්ල වල ඉන්නේ නැතුව මම මේ ලැබිච්ච උපරිම අවස්ථාවේ ඔය කියන පරයාය ධර්මය සකස් කරන්න පුළුවන් මනසක් මට ලැබිලා තියෙනවාය මේක සතෙකුට ලැබිලා නැත මේ ලැබිලා තියෙන මානසිකාරය කියන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපරිභාවයට මාවපත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් වෙන මානසිකාරයක්. සතෙක්ගේ මානසිකාරයක එහෙනකක් සකස් වෙන්නේ මොනතරම් උත්සාහ කරත් සකස් වෙන්නේ නැහැ. එහෙනම් මම එවැනි වූ උතුම් මානසිකාරය සකස් වෙන මනසක් උරුම කරගත්තා. ඒ උරුම කරගත්ත මනස මදිවාට මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිලා තියෙනවා පරියාය ධර්මය ලැබිලා තියෙනවා මේ දෙක එකතු වෙන්න පින්වත්නි මොන්න තරම් සංසාර ජීවිතේ කොච්චර දුර්ලභ අවස්ථාවක්ද මට මේ ලැබිලා තියෙන්නේ මට මේ ලැබිලා තියෙන්නේ කොච්චර දුර්ලභ අවස්ථාවක්ද එවැනි වූ මේ දුර්ලභ අවස්ථාවක මම මේ මගේ මනස එක එක පංචකාම සම්පත්තීන් විඳින්න එක එක දේවල් හොයන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයන්න උපක්‍රම යොදන්න යොදාගන්නේ නැතුව ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරයක් බවට පත් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන මගේ ළඟලා සල්ලේක පරයයන් චිත්තුත්පාද පරයයන් පරික්‍රමන පරයයන් උපරිභාව පරයයන් පරිණිබ්බාන පරයයන් මගේ සිත තුළ තියෙන සියලුම කෙලෙස් ධර්මයන් සල්ලේක කරලා මමත් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශාසනය ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින අය අතර තවත් කෙනෙක් බවට පත් වෙනවා කියන විස්තරණය ප්‍රාර්ථනාව ඇති කරගන්නවා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තානුමෝදිතා තිරං රක්කන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අපේ එක සුතගුණ භාවයක් තමයි අපි මේ විනාඩි 10ක් විතර කලින් ලද ධර්ම දේශනා ඉවර කරේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්නට ඕන හින්දා එතකොට අපි අහපු බණ අපිට ලබා දුන්න ඇත්තන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම ගුණවන්ත භාවයක් පුණ්‍යානුමෝදනා නොකරම නැගිට යෑම ಗುಣ මකු භාවයක්. ඒකින්ද අපි ඒ බව කල්පනා කරලා පුණ්‍යානුමෝදනාව කරන්න ඕනේ. වෙනදාට ඒ සිද්ධිය සිද්ධ වෙන හින්දායි අපි අද විනාඩි 10ක් කලින් මේ ධර්ම දේශනාව නැවැත්තුවේ මේක අපි කතිකා කරගත්ත කලින් මේ ධර්ම දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාවයි අද ඒ පැය 6ක ධර්ම දේශනා මාලාවේ මේ සඳහා වෙනත් මේ ඊටාම බොහොම ශ්‍රද්ධා මහිමයක් හිතේ තියාගෙන විශාල කාලයක් විශාල කැපකිරීමක් අනිත් ධර්මදේශනා සංවිධානය කර ඇත්තන් වගේම විශාල කැපකිරීමක් කරලා ප්‍රධාන දායකත්වය දරන්නේ කොළඹ නුගේගොඩ පදිංචි ආචාර්ය නිරංජන් අබේරත්න මහතා සහ ආචාර්ය සොනාලි අබේරත්න මහත්මිය කියන දෙපළ. ඒ වගේම සෙසු දායකත්වයන් වශයෙන් පවුලේ පියාණි රාජපක්ෂ මහත්මිය බිල්හාරා සහ අසිත කරුණාරත්න මහත්මිය සහ මහතා ඒ වගේම ගෙහාන් රාජපක්ෂ මහතා ගීතා ගුණතිලක මහත්මිය ඒ වගේම සෙසුදායකත්වයන් වශයෙන් පින්වත්නි හිත මිතුරන් වශයෙන් සඳහන් කරලා තියෙනවා පවුලේ ඉස්සලා කතා කරේ පවුලේ අය ගැන හිත මිතුරන් වශයෙන් කමල්සා සුජාතාද සිල්වා මහතා සහ මහත්මිය සුමීද සිල්වා මහත්මිය එම සියලු දෙනාම මුදලින් හා ශ්‍රමයෙන් මේක විද උපකාරයන් සැපයුවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ පින්කමේ සංවිධානයේ පටන් ගත් දින සිට දක්වාම දිවාරය නොබලා සහාය වූ දිල්හාරා කන්වරත්න මහත්මියත් නමසුර අනුග්‍රහයෙන් හා මේක විද ලෙසින් සහයෝගය දැක් වූ ගිහාන් රාජපක්ෂ මහතා විශේෂයෙන් සඳහන් කළ යුතුයි කියලා මතක් කරලා තියෙනවා. චන්ද්‍රලතා පුෂ්පහා කිසිර යන තිදෙන දැඩි වෙහසක් ධර්මෙන් මේ පුණ්‍ය කර්මය සාර්ථක කර ගැනීමට දැක්වූ දායකත්වය ගැන සඳහන් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දිවයිනේ පුරාවට බොහෝ දිනේ මේ ආරංචි මාත්‍රය ලැබිච්ච වෙලාවේ ඉඳලා බොහෝම කැපකිරීමකින් බොහොම උදව් කරා කියලා මතක් කරලා තියෙනවා. ඒ හැම දිනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා කියලා මතක් කරලා තියෙනවා. ඉන්නත් මේ ඒ වගේම අපි කල්පනා කරමු හැම පැත්තකින්ම තමන්ගේ දායකත්වයන් දරපු ඒ අත්තන් මේ ප්‍රධාන දායකත්වයේ ඉඳලා පුංචි පුංචි හැම තැනක් දක්වාම සඳහන් කරපු හැම කෙනෙක්ම විශාල සතුටක් අද දවසේපත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ධර්ම කරුණු අපිට සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබුණා ඒ සාකච්ඡා කරන්න ලැබීම තුළ මහ පුදුමාකාර කාරණා වගේක් අපි නොදන්නවා වුණාට සිද්ධ වෙනවා. ඒ තමයි අපි දැන් ඉවසට ගියාම ওই කාරණා 44 අරගෙන දැඩි වීර්යයකින් දැඩි විශ්වාසයකින් පින්වත්නි බුද්ධාලම්බන ප්‍රීතියකින් තමන් ගුණවන්ත කෙනෙක් බවට පත් වෙලා කටයුතු කරන්න අවශ්‍ය කරන මානසිකාරයක් තමන් තුළ ඇති වෙන්න තියෙන ලොකු ඉඩකඩක් තියෙනවා. වීර්ය වඩන අයට මේක මහා තෝතැන්නක් වගේ. එතකොට ඒ වගේම පින්වත්නි ධර්ම දේශනා කරපු මටත් එහෙමයි. මේ දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතයට හැම මොහොතකම එකතු කරගන්න මේ පැය පහමාරක කාලයක් තිස්සේ වැඩිම ධර්ම මානසිකාරයකින් ගත කරපු කෙනා කවුද කියලා අහුවොත් දේශක ආනන්ද වහන්සේ. එහෙමනම් පින්වත්නි ඔබටත් මටත් තියෙන දෙපාර්ශ්වයටම ධර්ම මානසිකාරයකින් මේ වෙන කාලයක් ගත කරන්න අවශ්‍ය කරන සියලු පහසුකම් මේ ලබා දීම තුල අපි මෙතෙන්ට ආවා විතරයි. මේක යට ලොකු ඛේදවාචකයක් තියෙනවා. ඒ ඛේදවාචකය තමයි මේ කතා කරන්නේ. ඡේදවාචකය කියලා කියන්නේ ලොකු මහන්සියක් වෙන්නත් බුදුරැස් විහිදවාගෙන සම්බුදු ප්‍රාජානන් වහන්සේ ලෝකේ බබළුවාගෙන ධර්මය දේශනා කරනකොට අපිට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. නමුත් ඒකට යටින් සාරාංශකයේ කල්පලක්ෂයක් කාලයක් තිස්සේ පෙරුම්දම් පුරපු ඛේදවාසකයක් තියෙනවා. ඒ වගේ මේ බොහෝ දුක් විඳලා බොහෝ දහඩිය මහන්සි කරලා බොහෝ රස්තියාදු වෙලා විශාල කැපකිරීමක් කරලා මේ සිද්ධ කරගත්තේ පින්නත්නේ ගිනි ගන්නකෙන් මහා වටින සම්පත් වගේක් එළියට ඇදගත්තා ඒ ඇත්තෝ. ඒ ඇත්තෝ ඒ වැඩේ කරගත්තා. ඉතින් ඒ ඇත්තන් වෙනුවෙන් අපි තුලත් ජනිත වුණා ඔබ අප හැමදෙනාම තුල ජනිත වුණා වූ සියලුම පුණ්‍ය ශක්තිය මේ ඇත්තන් වෙනුවෙන් අයිති අනුමෝදන් වේවා. ප්‍රධාන දායකත්වයේ ඇතුළු ඒ දායකත්වයේ දරපු හැමදෙනාම දිවෙන පුරාවටම මේ ධර්මය ගැන මේ මෙවැනි ධර්ම දේශනාවක් පිළිබඳව ප්‍රචාරය කරපු අය. ඒ වගේම යම් යම් සේවය කරපු අය. කයෙන් රැසිච්ච වාරයක් ගන්න, වචනයෙන් රැසිච්ච වාරයක් ගන්න, සිතුවිල්ලකින් පවා රැසිච්ච වාරයක් වාරයක් ගන්න. ඒ හැම දිනකටම කායික සංවරය, මානසික සංවරය, වාචික සංවරය ලැබිලා උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නම මේ පින් අයිතිනුමෝදන් වේවා, හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරපු අයගේ ඒ වගේම ඔබ අප හැම දිනමත් මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තා නොවෙන සින්නත් කවදාකවත් අපිට මේ එකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. අන්ධයෙක් වගේ බීරෙක් වගේ ගොළුෙක් වගේ කොරෙක් වගේ මන්දබුද්ධිකෙක් වගේ මේ ලෝකෙට බිහිවෙච්ච අපි. ඇයි අන්ධයෙක් වගේ කියලා කියන්නේ ඇස් දෙක පෙවුනට මොනවත් තේරුම් ගන්න බෑ. කන් දෙක ඇහුනට මොනවත් තේරුම් ගන්න බෑ. ඇයි කොරෙක් වගේ කියන්නේ කොන්දවත් හොල්ල ගන්න බෑ. එතකොට ඇයි ගොළුෙක් වගේ කියන්නේ කතා කරගන්න බෑ. ඒ වගේ බිහිවෙච්ච අපි මහා ලෙඩ ගොඩක් ඇතුව ජීවත් බිහිවෙච්ච අපිව මගේ දරුවාය කියලා අරගෙන අතපයක් කඩන්නේ නැතුව මැසෙක්ගේ මధుරයෙන් හානියක් වෙන්න දෙන්නේ නැතුව අද මේ தත්ත්වය දක්වා මේ ශක්තිමත් කෙනෙක් බවට පත් කරේ අම්මා තාත්තා. එවනම් ඔබ අප හැමදෙනාම මේ ලෝකෙට ජන්ත කරපු මේ සංවිධානය කරපු ඇත්තන් මේ ලෝකෙට ජන්ත කරපු ඒ අම්මලා තාත්තලාට මේ මහඟු පින් අයිති අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන්නේ නම් මේ ජීවිතයේදීම උතුම් සැනසීමෙන් සැනසේවා සුජීවත්ව වාසය නොකරන්නේ නම් මේ පින් අනුමෝදන් කරගනිත්වා නමින් මිය පරලෝකියාව සියලුම ඥාති මිත්‍රාදීන් මේ පින් අයිති අනුමෝදන් කරගනිත්වා ඒ හැම දිනාටම සුගතිගාමී වන්නට ඒ හැම දිනාටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද මේ පින් අයිති අනුමෝදන් කරගනිත්වා දේව බල දේව ශක්තිය වඩා වර්ධනය කරගන්නවා. දෙවියොත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා. මේ සංවිධානය කරපැත්තන් වගේම වේස මහන්සියත් හැම කෙනෙකුටම දේව පිහිට ආරක්ෂාව නිබඳව නිරතුරුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සංවිධානය කරපায়ে වගේම සහ සම්බන්ධ වෙච්ච අය වගේම හැම දෙනාටම පින්වත් මේ කරන කියන සියලු කටයුතු සාර්ථක වන්නට මේ පින් හේතු වේවා. ලැබී තිබෙනා වූ සියලු දුක් කරදර දුර වෙන්න, ලැබෙන්න තියෙන සියලු දුක් කරදර දුර වෙන්න යම් කිසි දුකක් යම් කිසි පීඩාවක් ලැබෙන්න තිබෙනවා නම් ඒ සියලු දේ දුරීභූත වෙන්නට හිත මිත්‍රාදීන් ඥාති මිත්‍රාදීන් දූ දරුවන් දෙමව්පියන් ඇතුළු හැම දෙනෙක්ම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වන්නට මේ පින් හේතු වේවා හැම චිත්තසංතානයකම සියලු කුසල් වැඩේවා සියලු අකුසලයන් දුර වේවා උතුම් බුදුබණ පදයට අනුව මමත් මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින කෙනෙක් වෙනවාය කියන්නා වූ අදිෂ්ඨානයක් බලයක් වීරයක් ඇති කරගත්ත මේ මොහොතේදී ඔය ඇති කරගත්ත යම් කෙනෙක් ඒ හැම කෙනෙක් කෙරෙහිම පින්නම් මේ ඇති කරගත්ත බලය වීරිය අදිෂ්ඨානය යෝධ බලයක් යෝධ වීරයක් යෝධ අදිෂ්ඨානයක් බවට පත් වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිෂණ සීවදාලා වූ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ සියලු පින්කෙත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැමදෙනාටම